කරන්න ගත්තේ ලෝභ කියන වචනේ. ලෝභ කියන වචනේ කොහොමද හැදිලා තියෙන්නේ? ලෝභකින් ගලන් වෙන්නේ මොනවද? කියන වචනේ විග්‍රහ කරලා ගන්නවා. අද අපේ සමාජයේ ලෝභයා කියන වචනේ භාවිතා කරන කෙනෙක් ගැන අපි කවුරුත් දන්නවා. හැබැයි එතනදී අපි හිතා ඉන්නේ ලෝභයා කියන එක නා විතරයි ලෝභය තියෙන්නේ කියලා. නමුත් ලෝභය කියන එකේ වචනේ නියම පූර්ණ අර්ථය දන්නේ නැති නිසා අපි වෙන් කරගන්නවා. යම් කිසි පුද්ගලෙක් විල මුදල් වලට හරි බරු මුට්ටු වලට හරි ආසාවෙන් බැඳිලා කාටවත් අත ගන්න දෙන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. අර අදින්න පුද්ගල කියලා කෙනෙක් කෙනා අපි දක්මී පෙන්ලා තියෙන කෙනා වගේ කෙනෙකුට තමයි අද කියන්නේ අපි ලෝභය කියලා. අනිකයි ලෝභය මම නම් ලෝභ නැහැ කියලා කියන්නේ අපි පුරුදු වෙලා තියෙනවා. අන්න තීසියට ලෝභ. එහෙමත් කියන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම කියන්නේ හේතුව මේ ලෝභ කියන වචනේ පිළිබඳ විග්‍රහාර්ථයක් අපි දන්නේ නැති නිසා. ඒකයි හේතුව. ලෝභ කියන වචනේදී අපි අරන් කියන හැටි ඉතාම පටු අර්ථයක්. අර අදින්න කුප්පක කියන කෙනෙක් කියන කියන්නේ අපි ධර්මයේ සඳහා වෙන අදින්න කුප්පක කියන බමුණා ගැන. තමන් අන් ඒ ලෝභයේ ඉඳලා අද ලෝභය කියලා හිතාගෙන. තමන්ගේ දරුවට ආභරණයක් හදලා දෙන්නේ සල්ලි වීදන් වෙනට ලෝභකම. ඒකින්ද එයාම තල්ලා තල්ලා හිටින්. අන්න ආභරණයක් හදලා දෙන්න බැලුවා. කන්දයි කරකයි ආභරණයක් පෙරළුවා. මේ මට කුල්ලලි කියලා හිතුණා ඒකනේ කුණ්ඩල ආභරණයක්. මේ මත්ත කියන්නේ ඒක මිලියෙදි ඔක්කොම මත්තම් කරලා නැහැ. ඒ මිනිහ තල්ල හදලා ඉවරන පැදුණා මොකද ඒක සල්ලි යනවා ඊටන් වෙනවා ඒක ආපරණ හදන්න ගියාම අයි කරේ බේචි කරන් දෙන්න ගියාම ඒකට සල්ලි යනවා එළ මොනවා ඒක දිවු කීදී දිවි හිදී අන්න ඒ ගති ලක්ෂණයට තමයි අද මේ මට මේ අදින්න කුක්කක වාගේ කියන අවස්ථාවේ අදහස තමයි අද ලෝභය කියන වචනේ අපි අරන් තියෙන්නේ එහෙම නැත්නම් ලෝභ නෑ අපි කියන්නේ හැඟීමක් කරා ලෝභ කියන වචනේ මුල තෘෂ්ණා කියනව දැන් දෙක සම්බන්ධයි යම් දෙයකට ආශා කරනවා. මේ ලෝකේ පවතින ආ වූ යම් දෙයක. පවතිනවා කියන්නේ ලෝකේ ලෞකික වූ යම් දෙයකට. ආශා කරනවා. ඒ ආශා කරන මාත්‍රයේ තියෙන තුන ලෝභ මාත්‍රයක් තියෙනවා. හැබැයි ලෝභ කියන වචනේ අභිධර්මයේ විග්‍රහ කරනවා. ලෝභ චෛතසිකය පාප චෛතසිකය කියලා විග්‍රහ කරනවා. ඒක හරියි. ඒ කියන්නේ චෛතසික චෛතසික විග්‍රහ කිරීමේදී පෙන්වන්නේ ඒ ගති ලක්ෂණයේ උපරිම අවස්ථාවට වැඩුණා. අන්න ඇති වෙන දූෂ්‍යතාවය. මෙන්න මේ දූෂ්‍ය භාවයට ආවට පස්සේ තමයි ලෝභය අකුසල මූලයක් කියන්නේ. ලෝභය අකුසල මූලයක් කියන එක ඒක වැඩෙනවා. ඒතර මෙන්න මේ ලෝභය කියන එකේ මුල මොකද්ද ගන්නෙ? වචනේම තියෙනවා ගැඹුරු අර්ථය, සියුම්ට. ලෝ අබ්බ කියන වචනයක් තියෙනවා. ලෝභ කියන එක හැදුනේ නැහැ. ලෝ කියන වචනයයි අබ්බ කියන වචනයයි මේ දෙකේ එකේ තියෙන ලෝ අබ්බ ලෝභ කියන වචනේ පිළිගන්න. ඒක වචනයක් වගේ තමයි. අබ්බ කියන වචනේ කියන්නේ උරාතෝ. අර ගන්නවා ඒක. පානීය කරනවා එන්න බොන පිනක් වෙන්නේ අබ්බ කියන්නේ. ගන්ධේ උරාව නිසා ගන්ධ අබ්බ ගන්ධ අබ්බ. ලෝ කියන වචනේ කියන්නේ ලෝන. එහෙනම් ලෝ කියනවා යමක් ඇති. ලෝ උරාපොන නිසා ලෝ අබ්බ වෙනවා. ලෝ උරාපොන්නේ මොනවද? ඇටෙන් උරාපොනවා, කනෙන් උරාපොනවා, දිවෙන් උරාපොනවා, නාසයෙන් උරාපොනවා, කයෙන් උරාපොනවා, කනෙන් උරාපොනවා. ඇස කන දිවනාසය ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රිය හය. ලෝ උරා බොඳ ගියා. මන වදන රූප කිය ලෝෙන් ගන්න. මන වදන රූප කියන ලෝ උරා බොනවා ඇහි. මන වදන ශබ්ද කියන ලෝ උරා බොනවා කනි. මන වදන ගන්ධ කියන ලෝ උරා බොනවා නාසය. මන වදන රසේ කියන උරා බොනවා දිවෙන්. මන වදන පොට්ටබ්බේ උරා බොනවා කයි. මන වදන ධර්ම උරා බොනවා මනේ. මෙන්න මේ උරාගන්න යම් තාකල් උරාගුණාද ඒ තාකල් ලෝ අබ්බ වෙලා ඉන්නේ. ඒත් ලෝකේ උරාගුණ දැනෙන්නේ. නෑ ලෝභ නැති කෙනා කවුද? ලෝභක්ෂය කරු මහරතන. තාතන. අන්න අරිහත්ත්වයට පත් වුණ උත්තරයන් වහන්සේ තමයි ලෝභ නැති. මන්න ලෝභ නැහැ කියන කතිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එනම අරිහත් වෙලා. අරිහත්ත්වයට පත් වෙලා. ඔබ දකින්නේ. මේ මෙන්න මේකෙදී ඒ ලෝ අප කියන ලෝභය බඹයක් පමණ වූ කයට පමණ සීමා කරගත කොටසක්. බාහිරේම එකක් අත්. ඒකලත් එකයි. ඉඩ කරුණුත් එකයි. ඊවල් දොරවල් කියලා මල උනේ. මගේ කියන මොනවත් හද මේ බාහිර ලෝකෙන් ඕනේ නැහැ කියලා. මගේ මේ කය පරිහරණය කරන හරිය තිබුණත් මට ඇති කියලා. කයට සීමා වෙච්ච කොටසක් ඉන්නවා. ඒ යෝගීන් වශයෙන් භාවනා කර කර ඉන්න කට්ටිය. ඔක්කොම අතල මහා කැලෑ වලට ගිහලා ඉන්නේ. ලස්සන රූප හොයන්නේ ඉන්නේ. පිරිහර හොයන්නේ ඉන්නේ. ගන්ධේ වාස යන්නේ නැහැ, රසේ වාස යන්නේ නැහැ. අලපල කට. නිදුමල එන ගස්වල කොළබොදු මොනවාරි කමක් නැහැ. ඒකට හොටෙල් ඉඳලා කාලේ තමයි ඒ ජීවිතය ගන්න කහ බලන්නේ. මෙන්න මේ ආකාරයේ බබේකට සීමා වෙච්ච ජීවිතයක් ගෙනියන අය ඉන්න ඒගොල්ලන්ට ලෝභයක් තියෙනවා ඒගොල්ලන්ගේ කයෙ. කයෙකදී ආසාව. ආසාවක් තියෙනවා. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකෙින් කොන්ට්‍රෝල් එයා මිදිරන්නේ. ඒකෙන් ඒගොල්ලෝ. බබේට සීමා වෙච්ච නිසා එයාට බබයක්. ඉන්න බබලු. ඉතින් ඒ ගැටි තියෙන ලෝකෙ ඉන්න බබලු. ඒ බබලේට සීමා වෙච්ච සීමාවෙන් ඉන්නකෝ බාහිර ලෝකෙ තල්ලා ගන්න අවස්ථාවක් වෙන දෙවෙනි අවස්ථාව. මනවලන රූප ගන්නවා වගේ මනවලන දේ එකතු කරගන්න. මනවලන රූප මොනවද දෙන්නේ? ඒවා වගේ කොටේට දාන්න. මනවලන ශබ්ද විද්‍යාව විහිළුවන්නේ මොකෙන්ද? ඒකත් හරි හොඳයි. මයි කොටේ තියෙනකේ මයි කොටේ දාගන්න. මනවඩන ගන්ධය, මනවඩන රසය, මනවඩන පොට්ටප්පේ යමකින්ද දෙන්නේ. ඒවා කොහොම මගේ කියනකොට දැන් දෙවෙනි අවස්ථාවට. දෙවෙනි දැනට ආවේ ඒවත් අල්ලගත්තා. දැන් කොහේ ලෝකෙ තියෙන දෙවෙනි දැනේවා තියෙන්නේ? දුසේ නොවන. නමුත් මේ මනවලන දේවල් බාහිරින් මගේ කියන එක අල්ලගත්තයක් තියෙනවා. දෙවෙනි தත්තරේ පැත්තෙච්ච ලෝක. මනින් වබේ ඇතුළු කළා. එයාට තියෙන ඒකයි. ඒ කීයෝගේ තමයි බබලු. දෙවෙනි වතාවට ඇතුළු කරන දෙල්ලාට ගත ලෝකේ තමයි දේවලෝක. අනේ දෙවිලෝක. එතකොට උතනින් ගියාම කාම සුගතියක් වෙන මේ මිනිස් කියන මිනිස් ගති ලක්ෂණයක්. ওই දෙවෙනි ඇසුරින් ඉහට දූෂය නැහැ. එතකොට අනේ මිනිස් කියන තත්ත්වයට අහක්නහම තුන්වෙනි సంతානෙක තුන්වෙනි අවස්ථාවක් ඇතුළු කරනවා. එහෙම ගා තුන්වෙනි අවස්ථාව අර මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙන යමක් තියෙනවා. කාටවත් කරදරයක් නැතුව අනුන්ගේ අරගන්නේ නැතුව, බලෙන් මං කොල්ලෙන් ගන්නේ නැතුව, දැහැමින් සාමී කියන තත්ත්වෙකින් හොයාගෙන උපයාගෙන භාවිතා කරන අවස්ථාව තමයි සුගති අවස්ථාව. නේද? දේව අවස්ථාව. ඒ අවස්ථාවේ ඉන්න බෑ. ඒ තව තවත් අර ලෝක බලවත් වෙලා. ලෝකෙහි හෙල්ප ගැනීම බලවත් වෙලා. අර අසාධාරණකම් අයිතිකම් මොනවා කරලා හරි කවන්නේ මගේ ගොඩ වරලා ගන්න ඕනේ කියන අවස්ථාවට වගේ. මෙන්න මේකට කියනවා පන් කියන්න ආවෙද නැන හිත තුන්වෙනි අවස්ථාව බලාගන්න. තුන්වෙනි අවස්ථාවට සංහේවත් හිත බලාගත්තාම කියනවා ත්‍රිසං කියලා. නේද ත්‍රිසං. අන්න තුන්වෙනි අවස්ථාවට අපම ත්‍රිසං වෙනවා. දැන් අපි දැනගන්නවා ත්‍රිසං වෙන්න අපිට හේතු තියෙනවා. තුන්වෙනි අවස්ථාව බදන තාක්කල් අපි ත්‍රිසං වෙන්න හේතු තියෙනවා. මොකද තුන්වෙනි අවස්ථාව මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යමකින් දෙනවා. ඒ බඳු වන්නා වූ රූප වස්තු, ශබ්ද දෙන ශබ්ද වස්තු, ඔය කියන ඒවා. අර දස අකුසලයට හේතු වෙන්නා වූ අයිතුකමකින් අසාධාරණකින් අපේ ගොඩට දාගන්න ගතිය අපි ළඟ තියෙනවා. තුන්වෙනි හිතත් ඇසුරු කරනවා ඒවා ත්‍රිසං හිත ඇසුරු කරනවා. ත්‍රිසං හිත ඇසුරු කරනවා. එහෙනම් ත්‍රිසං සංකාරය එතන වැඩෙනවා. බැලුව කවදාවත් මන් නම් ත්‍රිසෙනෙක් වෙන්නේ නැහැ කියලා කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ත්‍රිසෙනෙක් වෙන්න හේතු තියෙනවා. මැරලා ගිහලා ත්‍රිසෙනෙක් වෙන්න පුළුවන්. ත්‍රිසෙනෙක් නොවෙන්න ඕනේ. ඔය කියන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මනවලනේවා ලබා ගැනීම. දස අකුසලයෙන් අයුතුකම් නොකරන්නේ විය යුතුයි. අන්න ඒ ටික කරගත්තොත් නම් කිය හැකි මට තිරිසං වෙන්න හේතුයි. අන්න එතන ගියොත් ඒකෙන් පිටලා එනවා. ඉතින් ඕක අපි දැනගන්න ඕනේ. කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ තිරිසං වෙන්න හේතු එහෙම තියනවාද කියලා. අන්න ලෝභෝ අකුසල මූලං කියන එකට වැටෙන්නේ තුන්වෙනි අවස්ථාවේ හිතා පහල කරනවා. තිරිසං හිතා. අන්නේ එතන කියන ලෝභය තමයි අර දැඩි ලෝභය කියලා අභිජ්ජා කියලා පෙන්වෙන්නේ ඒකයි. ඔව් ඉතින් ඒ ඒ ගතිය ඇතුළු ඒක ඇතුළු කරනකොට ඒ ඒ ස්වභාවයට අනුකූලව චිත්ත ස්වභාවය පහළ වෙනවා. ඒක දූෂ්‍යයි. වදුට මනසක් වෙනවා. මෙන්න මේ දූෂ්‍යතාවය මතු වුණාට පස්සේ ඒකෙන් ඇති වෙන්නේ මොකද්ද? ඔන්න ඔය කියනා වූ ත්‍රිසං తත්වේ. ත්‍රිසං ස්වභාවය ත්‍රිසං ගතිය. ඉතින් ඕක අපි දකින්න ඕන ත්‍රිසං ගතිය ඇති වෙනවා නම් ඇති වෙන්න හේතුව තියෙන්නේ අයුතුකමින් අසාධාරණකමින් යමක් අරගන්න බලාපොරොත්තු තියෙන තාකල් ඔහුට දැනුණ දැනුනේ නැතත්. ඔහුට ත්‍රිසං ගතියක් තියෙනවා. ඒ බඳු වන්නා වූ ස්වභාවය නම් ඔහු දැඩිව අල්ලාගත්තේ. එන්න ළඟින්ම ඇතුරු කළේ. ඒකාන්තයෙන්ම මේ භවයෙන් හැර තිරිසන් භවයක් හම්බ වෙනවා. ඔච්චර මොනවා හිත හරියන්නේ මොනවා කියව හරියන්නේ. තිරිසන් ගහාරත් හසු වෙන්නේ හේතුව එතන කියනවා. අනිත් තුන්වෙනි අවස්ථාවට දෝෂය වුණොත් දෝෂය වූ ලෝභෝ අකුසල මූලං කියන තැනට වෙන්න තැනට දියුණු වෙලා. අන්න ලෝභයේ බලවත් තැන. දෙවෙනි අවස්ථාවේ තියෙනවා ලෝභය. හැබැයි අර පාප කියන தത്വයේ දෛනිකයක් වඩපත් කරපු ඒ ලෝභය නෙමෙයි. හැබැයි තෘෂ්ණාව තියෙනවා. තත්ත තත්‍ර අභිනන්දනය. ඒ ඒතන අභිනන්දනය කරනවා. ප්‍රියයි මනාපයි කියලා විශේෂයෙන් ඇලුම් කරනවා. අභිනන්දනය කරනවා. අනේ විශේෂ ඇලුම් කිරීම සිද්ධ කරනවා ලෝකෙද තත්‍ර තත්‍ර අභිනන්දනය. හේයි අතිදන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාමයේ වෙන්නත් පුළුවන්, භවයේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒවා එකක්වත් පිළිගන්නේ නැත්නම් උච්ඡේද දෘෂ්ටියටපත් වෙලා මොනවා කළා කොහොමද පවු නැන්නා. අපායක් යන්නේ නැහැ එහෙම එකක් නැන්නා. මරණට පස්සේ උප්පත්තියක් නැන්නා. අපි කොහොම කාලවිල හිටියෝ මොනවා සාධාරණ කරවුවද? අන්න ඔහම අදහසක් ගන්නවා. ඊය දහස ගත්තා විභව තණ්හාවට වැටෙනවා. ඉතින් අන්නේ විභව තණ්හා කියන එක තමයි බොහෝ කරෝ තිරිසන් පැත්ත තියෙන්නේ. ඇත්ත දන්නවා නම් එහෙම මිනිහෙක් ලේසියෙන් තිරිසන් වල වැඩ කරගන්නේ නැහැ. ඒක විශ්වාස කරන්නේ නැතිකම. ඒක ඇත්ත කියලා පිළිගන්නේ නැතිකම. ඒ බුදුදහම තේරුම් ගත්තේ නැතිකම. උල පුද්ගලයා මොනවා කරලා හරි ඒක කරන කමක් නෑ. එයා හිතන්නේ මතු අපාගත තත්ත්වයක් ගැන හිතන්නේ නෑ. වෙයි කියලා හිතන්නේ. ත්‍රිසං වෙයි කියලා හිතන්නේ. අනේක උච්ඡේද දෘෂ්ටි ගතිය. මෙන්න මෙතෙන්ද වැටෙනවා ඒක. ඉතින් ඒක හක්ුණාට පස්සේ දෙවෙනි තත්ත්වයට ආපු අවස්ථාව තව කාම ලෝකයක් ළඟින්. කාම වස්තු අල්ලගෙන ඉන්නවා කාම වස්තු ඇතුලේ ඉන්නවා. දැන් දෙවියෝ ඉන්නවා කාම වස්තු ඇතුලේ. මල් වතු, උයන් වතු. ඒවා හදාගෙන හදාගෙන කියන්නේ නිර්මාණය කරන්න දැන පුණ්‍ය පිරිතියෙන් ඒවා පහළ වෙන්නේ. ඉතින් ඒවැ සුන්දර ලෝකයක ඉතින් දෙවිවරු දෙවඟන එකතු වෙලා එකිනෙකා කෙරෙහි බැඳිලා එහෙම ජීවත් වෙන්නේ. හැබැයි පවු නෙමෙයි. පවු නොවන. නමුත් ලෝක පැවැත්මේ භවයට හේතු වෙන. කාම භවයට හේතු වෙන. කාම භවයක් දරාගෙන ඉන්න දෙවෙනි අවස්ථාව ඉක්මවන්න නැති. දේව අවස්ථාවේ. ඒතර එතනත් අවස්ථාව. දැන් පවු පිනේ පැත්තට නැති නමුත් තෘෂ්ණාවට හොඳට වැළලා තියෙනවා. බාහිර ලෝකයේ බැඳුන තෘෂ්ණාවෙන් අහක් වෙලා නමුත් මම කියනවා උතන තෘෂ්ණාව තව අත්හැරලා නැති කොටසක් ඉන්නවා. බබේට සීමාච සීමාව කරන යට කියනවා බබ කියලා. ඉතින් දේව බ්‍රහ්ම ත්‍රිසං ඔය ආදි වශයෙන් විදිලා ගියට පස්සේ එකින් එකට දූෂිතාවරණ තමයි විදින්නේ. ලෝකෙහි එල්බ ගන්න තාකල්ම ওই ලෝභ කියන පොදු වචනේ දාගන්න. දූෂ්‍ය වූ ලෝභය තමයි අවිජ්ජා කියනවා දූෂ්‍ය වූ ලෝභය තමයි අර සතර අපාගත වීමට හේතු වෙන්නා වූ ආකාරයෙන් තියෙන තිරසන් වෙන්න හේතු වෙන ලෝභය. ලෝභය බොහෝ කොට වෙන්නේ තිරිසන් බවටයි ප්‍රේත බවටයි. ද්වේෂය අතමහා නරකයට යනකොත් ද්වේෂයේ හේතුව. ද්වේෂයෙන් දෙවිච්චා. ලෝභය මුලා වෙලා ගිලා ඒ කියන්නේ ලෝභ මොහ මුල් කරගෙන තිරිසන් බව ප්‍රදාන කරගෙන ඒ ලෝකෙල උපදින. අනේ මනුස්ස ලෝකය කියන්නේ මධ්‍යස්ථානේ. ඕන අතර පරිවර්තනය කරගන්න පුළුවන්, ඕන හොඳට කරගන්න පුළුවන්, ඔක්කොම විවර කරගන්න පුළුවන්, දූෂ්‍ය වෙන්නත් පුළුවන්, ඕන වෙන්න පුළුවන්. දැන් තිරිසන්ගත සත්තු කියනකොට අපි හිතන්නේ ප්‍රේතයා මොනකට තරයිද කියලා. ත්‍රිසං කියන එකේ තමයි ඒවලු තියෙන්නේ. දුගතියේ ඉන්න ඔක්කොම ත්‍රිසං කියන කොට තරයි. නමුත් අපි අද භාවිතාවට ත්‍රිසන්නු කියලා ගත්තහම ගන්නේ මේ සිව්පාව වගේ. මේ කුරුල්ලෝ සිව්පාව ඔය කියන නව ගැරන්ඩි වගේ යම්කි බලගාන සතු උරගාන සතු. ඔය පොරස ත්‍රිසං. අපායි නෑ ත්‍රිසං නෙමෙයි කියන එකට විහිදවයි. ත්‍රිසං කියන එකෙන් ගැලෙන්න බෑ ඒගොල්ලෝ ගිහින් ඉන්නේ දෙනවා. තිරිසන් නොවෙන්න නම් සෝතාපන්න පුද්ගලයා තිරිසන් භවෙ මිදෙයි. තිරිසන් නෑ යාර. අර තුන්වෙනි දූෂ්‍ය පැත්ත අල්ලන්නේ නෑ. දෙවෙනි තත්ත්‍රය අත්හැරලා නෑ. නෑ කාම ලෝකයේ ඇතුලේ ඉන්නවා. කාම රාග පිටික තියෙන නිසා කාම ලෝකයේ අත්හැරියේ නෑ. දෙවෙනි ඇතුලේ දේව වෙලා ඉන්නවා. දේව ගතිය තියෙනවා. මනුෂ කියන්නේ කාම සුගතිය එකත් එක්තරා දේව කියන කොටසෙම එකක් තමයි මනුෂ කියන කොටසක් සත්ත්ව කාම සර්පේටයි. කාම සුගතියේ එකක්යි. ඒක ඉක්ම ගියාට පස්සේ අනාගාමී தත්ත්වයටපත් වෙනවා. තවත් ලෝභ කොටස ගැලවිලා. ආසා කොටස ගැලවිලා. ගැලවිලා කියන බඹයක් කියන්නේ මේ කයර සීමා කරගත්තා. ආසාව අත්හැරලා නැතුව මමත්වයෙන් ජීවත් වෙනවා. අර මමත්වයෙන් ජීවත් වෙලා ඉතින් ඒගොල්ලෝ ඒ මට්ටමේ ආසාවක් නැහැ ලෝභයක් තියාගෙන ලෝකේ හෙල්බගෙන. බබලෝ ඉන්නවා. ඒකත් ලෝකයක්. එයයි බබලෝ ඒබ ගන්න. බබලෝ තියෙන ආස්වාදේ බොනවා. ඒක කාමනේ. දෙව්ලොවට එනවා කාමාස්වාදයේ උපදිනවා. පාපයන් දුෂයන්දී අසාධාරණ විදිහට ආස්වාදයක් හොයාගෙන ඉනවා තිරිසන් වල. අන්න ලෝභ කියන අකුසල ධර්මයක් වාට පතෙන් ලෝභ අකුසල මූලා කියන දෙයට ඒක වැටෙනවා. ඉතින් මේ ආකාරයෙන් ලෝකයේ එල්බ ගැනීමක් ඇද්ද ලෝභ වෙනවා. ලෝභ කියන මූලික වචනේ පොදු වචනය. ඒකේ තියෙන දුෂ්‍ය වෙච්ච වචනේ තමයි ලෝභ අකුසල මූලක් කියන්නේ ලෝභයි චෛතසිකය. පාප චෛතසිකයක් වශයෙන් පත් වෙනවා. ඉතින් ලෝභේ අල්ලගත්තා. කොතනින් අල්ලගත්තා? අල්ලගන්නට ඒ කීයත්වේ තියාගන්න බෑ. දෙවෙනි ආශ්‍රයයකට බහින්න. එකක් තියෙනකොට ගැටෙන්න. දෙකක් ආව ගැටෙන්න සිද්ධ වෙනවා. දැන් ද්වේෂ කියන වචනේ ගත්තාම අද හිතා ඉන්නේ අනුර ගහනවා නම් බයිනවා නම් හිඟි කරනවා නම් එයා ද්වේෂ සහගතයි. අපි නම් කොහොම ද්වේෂ නැහැ කියලා. ඊගමනේ කරනවා. දැන් මේකත් අපි තේරුම් ගන්න නැහැ ද්වේෂ කියන එකේ සීමාව. අපි හිතා ඉන්නේ බඩු සීමාවක. තරහෙන් ඉන්නවා නම්, වෛරයෙන් ඉන්නවා නම්, කෝපයෙන් ඉන්නවා නම්, බයිනවා නම්, ගහනවා නම් මෙන්න මේ ද්වේෂ සහගත පුද්ගලයා කියලා අපි ඔහොම නිගමනය කරනවා. යම් කිසි පුද්ගලයෙකුට මේ ලෝකේ එකක් ඇසුරු කරන්න ගියහම ඒ ඇසුරු කරන්න යන හැම දෙයක්ම ස්වභාවයක් තියෙනවා. මොනවා හරි මේ ලෝකෙන් හොඳයි කියලා අල්ලාගත්තොත් මම කියලා මගේ කියලා අල්ලාගත්තොත්. ඒ අල්ලා ගන්නකොට මොකද යට සිද්ධ වෙන්නේ? ඒ අල්ලා ගැනීම නිසාම ඔහු බහිනවා දෙවෙනි ඇසුරු කරලා. අර දේව කියන தත්යේ දෙවන්නේ වෙන්න ආවා ඉතින්. එතෙන් පැවිදිලා හිටා. ඒ ආශ්‍රය බලවත් කරගත්තා. එයාට සිද්ධ වෙන ප්‍රතිචාර දක්වන්නේ. ප්‍රියවලන මනාපවන්නා වූ යම්කිසි වස්තුවක් තියෙනවා. ඒක නැති වෙලා යන එකක් නා. වෙනස් වෙලා යන එකක් නා. නුයේ ආපදාවන්ට ගොදුරු වෙන එකක්. ඔහුට සිද්ධ වෙනවා දැන් තරංකාරීත්වයක් නැගිලා. ඒවට ප්‍රතිචාර දක්වන ඒක රැක ගන්න උත්සාහ කරනවා. රැක ගැනීම සඳහා දඬුවම් කරනවා. රැක ගැනීම සඳහා මොනවා හරි ප්‍රතිචාරයක් දක්වන්න සිද්ධ වෙනවා. මොකද හේතුව ආසාවන්ගේ යම් කිසි දෙයක් අල්ලගත්තා නම් ඒ අල්ලගත්තේ කැඩෙන විදින විනාශ වෙන දෙයක්. කඩන විදින විනාශ කරන දෙයක්. විපරිණාමයටපත් වෙන දෙයක්. කොච්චර රැකගෙන හිටියත් විපරිණාමයටපත් වෙලා වෙනසෙන දෙයක්. විනාල්ලා ගන්න ටිකක් ලෝකේ. ඇහෙන් ඇල්ලුවා නම් ප්‍රියයි මනාපයි කියලා කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනින් ඇල්ලුවා නම් ඒ අල්ලපු ඔක්කොම කැඩෙන බිඳෙන විනාශ වෙන දේවල්. කඩන බිඳෙන විනාශ කරන දේවල්. කැඩී බිඳී විනාශ වී යන දේවල්. එහෙම නැත්නම් විපරණාමයට පත් වෙලා ඒකාන්තය වෙනස දේවල්. වෙන එකක් නෑ. එහෙමනම් ඒවා ප්‍රියයි මනාපයි යහපතයි කියලා අල්ලාගත්තා. ඒ අල්ලාගෙන ඉන්නේ මොකක් නිසාද? කැඩෙන බිඳෙන විනාශ වෙන බව කිව්වට ඇහුවට. ඒක කිදා බහැලා වැටහිලා. මම මේ අල්ලාගත් ආසා කරන දේ ආසා කරපු වස්තුව කැඩෙන විදිහේ විනාශ වෙන දෙයක් කඩන විදිහේ විනාශ කරන උරුම කරගත්ත දෙයක් කැඩී බිදී විනාශය කොච්චර රැගෙන කැඩී බිදී විනාශ වෙන දෙයක් ඔය කියනවා අවබෝධය ප්‍රබල වෙලා නැහැ ඒ නිසා එයා කල්පනා කරන හැම එහෙම වෙන්නේ දෙන්න බෑ කොහොමත් ඒක ඊට දෙන්න බෑ මම කොහොම හරි මේක රකින්න ඕනේ මෙන්න ඊළඟ දෘෂ්ටියක් එන්නේ මේ දෘෂ්ටි ආර පස්සේ කැඩෙන විදිහේ විනාශ වෙන එක රකින්න ගියහම දැන් අපිට දූෂ්‍ය වෙන්න වෙනවා දූෂිත හිතක් හට ගන්නවා එතකොට. අන්න හටගත්තාම මොකද වෙන්නේ? ද්වේෂ කියන එක දූෂිත බව. අන්න හිත හිත තුළ තිබෙනා වූ පැහැදීම ප්‍රහාදී නැති වෙලා ගිහිල්ලා අප්‍රසාද ජනක තත්වයකටපත් වෙනවා. දැන් ඉතින් කොච්චර ඉන්නවද? අඬ අඬා කියනවා. මම නම් කාටවත් ද්වේෂ කරන්නේ නැහැ. අල්ලන්නේ මොකද අල්ලන්නේ? ද්වේෂය. ද්වේෂ මූලිකයි. මොන කොරහක් විතර හදාගෙන ඉන්න. මං තරහ නැහැ කවුරුවත් එක්කලා කියනවා මුණ පුම්බගේ. මොකද්ද තිබුණේ? ද්වේෂ මූලිකයි. ද්වේෂය එතන තියෙන්නේ. ඈ ද්වේෂය කියන එක අපි හිතා ඉන්නේ එහෙම එකක් නේ. මට බැනලා ගියා විතරයි. මං නම් බැන්නේ නැහැ. මං තරහ වෙන්නේ නැහැ. මං මගේ ද්වේෂයක් නැහැ කියලාද? යඩන්නේ මොකද? දුවිතයි. Tamante විච පාඩුවක් දැකලා දැන් ඉතින් මූණ බිරි කරගෙන ඉන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි දන්නේ නැතුව ද්වේෂය ඇසුරු කරනවා. මෙන්න අපිට දෙවෙනි ඇතුලක් හැදෙනවා දුක් කරදර දෙක. දාහ ගින්නක් ඇති කරන. ශෝකේ, සංවේගේ ඔක්කොම ඇති. කවුරු හරි මලා ගෙදර ඉන්නේ කෙනෙක්. ඉතින් පෙරලි පෙරලි යනවා. ආවහම කියන්නේ මම අවල් භාවනාපති විතර කාලයක් තියා. කතා කරන්න ගියොත් එහෙම වේරෙන්න හම්බෙන්නේ භාවනා විග්‍රහ කරලා. හැබැයි අම්මා මලා තාත්තා මලා සහෝදරයා මලා දරුවා මලා භාර්යාව මලා ස්වාමි පුරුෂයා මලා දැනගත්තොත් එහෙම පොළොවේ පස් ගන්නවා. වෙච්චිත් නෑ. හැබැයි දේශේ පලාත ගන්න තීරය කතා කරනවා. මේ ද්වේෂය කියලා අපි හිතා ඉන්නේ එක. මේ කාට හරි ගහනවා නම් බයිනවා නම් දීගි කරනවා නම් ඒක ද්වේෂය කියලා. අපි තුල ඇතිවෙනා යම් දොම්නසක් ඇති. ඒ සියලුම දොම්නස් වෙනකොට ඒ ඔක්කොම ද්වේෂ කියන එකට වැටෙනවා. ඕකට නොවැටෙන එකක් තියෙනවා. ඒ දොම්නස් අපේ. යම් කිසි භික්ෂුන් වහන්සේ නම අනේ මම කවදානම් අරිහත් ඵලයට පත්වන්නද? මට තවම බැරි වුණා නේ මෙහෙම දුක් වීමක් තියෙනවා. මෙන්න මේක විතරක් පටිඝාන්තයෙන් අනුසයෙන් තොරයි. පටිඝය සමග යෙදෙන්නේ නැහැ කියලා වෙන්නේ. අනේ කවදා මම මේ ආර්ය මාර්ගය පූර්ණිය කරගන්නේ. මට තවම බැරි වුණා නේ මේ සෝවාන් වෙන්න. එහෙනම් දුකක් ඇති වෙනවා. මෙන්න මේ කියන්නා දුක අයිති නැහැ. ඔය කියන ද්වේෂයට අනික් සියල්ලම ලෝකේ පැවැත්මක් අල්ලන්නේ ඔක්කොමයි. ආයක නැවැත්මට තියෙන ආසාව. නැවැත්මට තියෙන ආසාව රාගයටයි තියෙන්නේ. ඒ නැවැත්ම හේවත් නිවනට තිබෙන්නා වූ ලබා ගන්න බැරි නම් මට තාමක ඇති වෙනා වූ දුක් වීම ද්වේෂයටයි කියන්නේ. ওই ටික ඇරෙන්න. ලෝකයේ තුල පවතින දේවල් කෙරෙහි යම්කිසි ආසාවක් ඇද්ද? ඒවා කැඩී විදී යනකොට ඇති වෙන්නා වූ කනගාටුවක් ඇද්ද? අන්න ලෝභයටයි ද්වේෂයටයි ওই දෙකයි තියෙන්නේ. දැන් ලෝභ දේශ යම් තැනකදී යම් තැනක ආසා මාත්‍රයක් හරි තියෙනවා නම් ඒ මාත්‍රයේ මට්ටමද ලෝකේ ඇත්ත වැහිලා ලෝභය ඉවරටම ක්ෂය වුණා නම් වහලා නැහැ වහන්න එකක් නැහැ. ලෝභයයි දේශයයි දෙකම ක්ෂය වෙලා ගියද? මුවහ කරන්න එකක්. මුවහ කරනවා කියන්නේ වහලා. යමක යමක් මුවහ කරනවා කියන්නේ. අන මුවහ කරනවා කියන එක තමයි මෝහ කරනවා කියන්නේ. වැහෙන. යම් තැනක ලෝභයත් නම් එතන මෝහය. වැහෙන. ඇත්ත වැහෙන. සියුම් නෝන නැගෙන්නේ. යම් තැනක ද්වේෂය තියෙනවා එතනත් ඇත්ත වැහෙන. එහෙනම් ලෝභ මෝහ, දේශ මෝහ කියලා මේ දෙකේ ලෝභය ඇලීම සතුයි, ද්වේෂය ගැටීම නැතුයි. ඇලීමයි ගැටීමයි දෙක එකට පහළ වෙන්නේ නැති නිසා. ලෝභ දේශ මොහ තුනම එකට පහළ වෙන්නේ නැහැ. එන පහළ ඉන්නවා එක ලෝභ මොහ නැත්නම් ද්වේෂ මොහ. එක මොහොතේ වෙනවා වගේ පෙනුනත් එක මොහොතේ නෙමෙයි චිත්තක්ෂණේ චිත්තක්ෂණේ හරි මේක වෙනස් වෙනවා. චිත්ත වීති චිත්ත වීති හරි ඒක වෙනස් වෙලා යනවා. ලෝභ මොහන තීසේ අතරට යන්නේ චිත්ත වීති. යවන් පහළ වෙලා ගියා නම් ඒක ඇති ඇති තියෙනවනේ චිත්තක්ෂණ පිළිබඳ විස්තරයක් එක ගැඹුරු තැනක්. මේ ලෝභ හිතයි කියලා යමක් පහළ වුණා. ඒ චිත්තක්ෂණේ ද්වේෂ හිතක් කියලා පහළ වෙන්නේ. ද්වේෂ ද්වේෂ සහගත චිත්තක්ෂණයක් පහළ වුණා. ඒ චිත්තක්ෂණේ ලෝභ සහගත චෛතසිකය පහළ වෙන්නේ. මොකද මේ දෙක පරස්පර දහම් දෙක. අහස පොළොව වෙන්නේ නැහැ පොළොව අහස වෙන්නේ නැහැ කිව්වා. අහසයි පොළොවයි කියන්නේ එකිනෙකට වෙනස් දහම් දෙක. ඉතින් අහසයි පොළොවයි එකතු කරලා එකක් කරන්නේ. මොකද දෙකට එකිනෙකට විරුද්ධකාරකයි. ඒ වගේ ලෝභයයි ද්වේෂයයි කියන්නේ එකිනෙකට විරුද්ධකාරක දහම් දෙක. ওই දෙක එක කරන්න බෑ. මෙයා ලෝභ මෝහ, දේශ මෝහ කියන දෙකෙන් හටගන්නවා. මෝහ කියන එක හැම වෙලෙම සිද්ධ කරන්න බෑ. ඇත්ත වහනවා, ඇත්ත පෙන්නනවා. ඇත්ත වෙනුවට Taman දකින්නේ Tamanගේ ආත්ම ලාභයට ගැළපෙන විදිහට. අර ලෝභ දෙයට ඇලෙන්නම කියන සාක්ෂි තමයි ඩී කිරට බලල්ලු සාක්ෂි කියලා කතාවක් තියෙනවා. ඒ වගේ තමා ආශා කරන දෙයටම පස්සව කතා කරනවා නම් කැමතියි. ඒ ආශා කරන දේ විසි කරවන් කියනවනම් ඒකට කැමති නෑ. දැන් තර්කවාද ඔක්කොම කියන්නේ තමන් ආසා කරන එක රැක ගන්න එක පවත්වා ගන්න. දේශයේ බහැපු කෙනෙකුට පහක් කරන්න කියනකොට කැමති නැහැ. එයා පක්ෂ වෙන්නේ මොකද? එයාට දේශයේ පක්ෂව කතා කරන්නේ. මෙන්න මේක තමයි මෝහයේ ස්වභාවය. එහෙම වෙන්නේ මොකද? ලෝභයත් ලෝභයත් එක්ක මෝහය පවතිනවා, ද්වේෂයත් එක්ක මෝහය පවතිනවා. මොන ලෝභ මෝහ, ද්වේෂ මෝහ කියන මේ දෙකම තියෙනකොට ඔය මෝහේ වැහෙනවා. ඉතින් ක්‍රීසන් වෙන්නා වූ තත්ත්වෙම දූෂ්‍ය වෙන මට්ටමට ලෝභය ආවනවා. ඒ මට්ටමට ද්වේෂය ආවා. මගපල ලබන්න ධානය ලබන්න තියෙන හේතු වාසනා නැති වෙලා. ඒ පැත්ත වෙයිලා. කොච්චර බණ ඇහුවා තේරෙන්නේ. පීඩන. ලෝකෙදිම වැදින ගිලා ආපහු පීඩන. මොකද ඒක? ලෝභයටයි ද්වේෂයටයි ඊටාම ළඟ දහමක් තමයි මෝහය. දැන් මෝහය යම් තැනක තියෙනවනම් ඒ මෝහයටකින් කොච්චර බණ ඇහුවත් ඇත්ත තේරෙන්නේ. ඇත්ත වහනවා කියන එකයි මෝහයේ ස්වභාවය. දැන් ලෝභයයි ද්වේෂයයි කියන දෙක නැති කර ගැනීම තමයි කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස. න අවිජ්ජාවයි දෝමනසයි කියන එක නැති කරගන්න. කායනුපස්සනාවයි. කියලා පෙන්වන්නේ. එහෙම කළොත් තමයි යාවදේව ඥානමත්තාය පරිසදිමත්තාය කියලා. මෙතේ කටයුතු කළොත් තමයි ඥානිය මුදුන්පත් වෙන්නේ සතිය මුදුන්පත් වෙන්නේ. එතකොට නිස්සරයක් නැතුව අතුරක් නැතුව වාසය කරන්න පුළුවන්. අනිසිතෝච විහෙර. ලෝකේ ආත්මාදී වගේ මුලාවෙන් අල්ලන්නේ. ලතකින්ති ලෝකේ උපාදීය. ඒවම වික විකුකාය කායනුපස්සී. මෙන්න ඉතින් කායනුපස්සනාවේ ඉන්න ඕනේ විදිහ. ඉතරම හිතේ ඒ වැඩිලා ලෝභ දේශ මොහ නැතිලා යථාභූතයේ මඟ පැහැදිලි. ඉතින් ලෝභ දහමයි, දේශ දහමයි, මෝහ දහමයි කියන එකේ අපි දැනගන්න මේ අනුපූර්ව අයින් කරා. මේක ඔක්කොම එකපාරින්ම අයින් කරන්නද? ලෝභ සහගත ධර්මයේ තලංගු ඊටාම සියුම් තැනයි අර දෝෂේ තැනයි කියන දෙකේ. ඉස්සෙල්ලාම සතර පාද අපවීමට හේතු වෙන්නා ලෝභය අයින් කරගන්න. ඊට පස්සේ තමයි කාම කාම වස්තුන් කෙරෙහි තියෙන ලෝභය අයින් කරගන්න. ඊට පස්සේ තමයි මම කියන මමත්වයේ පිළිබඳ ලෝභය අයින් කරගන්නේ. අස්මිමානය අයින් කරගන්නේ. අන්න ඊයයි කරගත්තාම ලෝභක්ෂයයි ඉවරද. එහෙනම් ලෝභක්ෂය කියලා නම් සම්පූර්ණව යරකින අරිය දුන්නා. මම කියන එක ටික අත්හැරලා ඉතුරු ටික ඉවර කරගත්තා. අනාගාම. දූෂ්‍ය පැත්ත ඉවර කරගත්තාම සෝවාන් සකුල්දාගා. ඔය දෙකී. ඒ ටිකක් නෑ. පොදු යන්ත්‍ර කරන්න ආවම පුතත් ජනයාට. පොදු ජනිකයි. පොතුමනේ හොයන්නේ. හරයක් ඇත්තේ නැහැ හොයන්නේ. වැඩක් නැතිවම යහන්නේ කියන්නේ හොයන්නේ පව ආවිදා කරන්නේ ඔක. පොතුවා. පොත්තේ ස්වභාවිකවද ගන්න හරයක් කවදා පොත්තේ නෑ. ඉරලා යන, පෙරලා යන, පිටපතරින් පෙරකර ගන්න වැඩි එකක් තමයි ඒක. අන්න පොත්ත වැනි ස්වභාවයක් උපමා කරලා පොතු වැන්දී ජනිත කරන්න අර පොතු ජනිකයි හවත් පුතත් ජනිකයි. පොතු වැන්දී යම් කෙනෙක් නගන ඉඳලා පොතු ජනිත කියන්නේ. පුතත් ජනිත. හැබැයි බුදුරන් වහන්සේ අත්තිකිලමතාන යෝගිය නේද සාසතවාදීව පුසජනයි කියලා පිළිගන්නවා. එයා මේ සාසතවාදී අවස්ථාවේ ඉන්නවා. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා පෙන්වනවා මිස පුසජනෝ කියලා පෙන්වනවා. කාමසුඛයට ඇලිලා දූෂණය කරගෙන උච්ඡේද දුක්ඛයට වැටෙනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා පෙන්වනවා ඉතින්. යෝජාය කාමසුකල්ලිකානියෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත. යෝජාය අත්තිකිලමතාන යෝගෝ දුක්ඛෝ අනවියෝ අනාත්මයි. ඒක දුකයි. ආර්යයන්ට ගැලපෙන්නේ. අනාර්යය. අනාත්මයි. ඒකේ හරයක්. හැබැයි ඒ පොතුන් දැනගන්න. නමුත් අද වෙනකොට නම් මම කියන්නේ කවුද අපි බෞද්ධ පිරිසකේ උත්තරයන් වහන්සේලා බුද්ධජන අපි. ඕක දාපු නැති බණ කතාවක්. මේ බුද්ධජන අපි. බුද්ධජන කියන වචනේ දන්නවනේ පොදු ජනිත කරන අපි කියන එකද කියන්නේ. වැඩක නැති ඉස්තියවල් කරන අපි කියන්නේ. ගතිය තමයි ජීවිතය. ඉතින් මේ වගේ අවස්ථාවල අපි දැනගන්නේ අපි නම් එහෙම කියන්න වටින්නේ. ආර්ය මාර්ගය අනුගමනය කරන කෙනෙක් මම පෝතුජ්ජානිකයි කියන වචනේ කියන්න හොඳ නැහැ. එහෙමනම් අර අත්කලමතාන යෝගියයි ගන්න වචනය නේ පල්ලෙහා නීට. දුක්ඛ වූ අනාර්ය වූ අනාත්ම සහිත වූ මට්ටමේ ඉන්නේ. ඒ පහත් වෙනත් නැති කෙනෙක් නේ පෝතුජ්ජානික. ආර්ය මාර්ගයට වැලකම් මේ උදේන දැක්කම බුදුමදාගේ ඉන්න විදිහ පෝතුජ්ජානික වෙන්නේ. අර අර අතගිර මතාන යෝගියත්ගේ පල්ලම්බය කතාව. අන්ත දෙකින්ම අතහක් කරගත්තේ තරක් නැහැ. මැද පිළිවෙතේ නෑ මාධ්‍ය පිළිවෙත දැකේවත් නෑ. නම් මාධ්‍ය පිළිවෙතේවත් නිවන් මාර්ගයට ගිය පළවෙනි කෙනාට කියනවා ආර්ය ශ්‍රාවකේ. අගිය ශ්‍රාවකේ. ආර්ය ශ්‍රාවකයා බුද්ධජන නෙමෙයි. බුද්ධජන කියන වචනේ ඊට අදාළ පොංගා පල්ලෙහාට දානවා. හටගත්ත සියල්ල විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා ඒවා මම කියනවා ඒවට මම කියනවා නම් මගේ කියනවා නම් මගේ ආත්ම කියනවා නම් ඒක මුලාවක්. ඒවා මට අල්ලන්න දෙයක් නැහැ කවදා හරි මේක අතහැරලා මිදන්න වෙල යනවා මිස. වෙන මොනවා කරන්නද කොහෙද අල්ලන්න වටිනා දෙයක් තියෙන්නේ. ඔය පොඩි අදහස ඕම් ඔය කියන අදහස් පොත තිබුණා නම් යම් කිසි බෞද්ධයෙකුගේ හිතේ. එයා කවදා පුතත් දැනෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. යා පුතත් දැනත් පස්සේ ඉක්මෝලා ගියේ. මොකද මේ අවබෝධය කවදාවත් ඉන්න බෑ. අබුද්ධෝත්පාද කාලයක නම් කල්ප කාලාන්තරයක් අබුද්ධෝත්පාදව ගෙවුණා. කිසිම කෙනෙකුට ওই ටික ওই අදහස් පිළ කිසි හිතක පහළ වෙන්නේ නැහැ. ඔක ආර්යයන්ට පහළ වෙන එක. ඒක හරි බැරෑරුයි. නමුත් අද බැරෑරුුනේ නැත්නම් බණ අහන්න හම්බෙලා තියෙනවා. ඒකත් ධර්ම කප්නේ විද්‍යාමාන. මේ පොතේ නම් තද වෙනකොටත් යටපත් වී හැඟවි හැඟවි යන්නේ වටිනාම දහම. ඊතර මෙනෙහි කළ යුතු, ඊතර තේරුම් ගල යුතු හරිය තමයි ඒටි. මගපල් ලබන්න හේතු වෙන හරිය ඒටි. යම් කිච්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං. යම් ධර්මය පහළවන්නේ තී සියල්ල නැති වෙනකොට. මෙන්න මෙතනින් ආරම්භ කරගෙන වටහා ගත්ත හරිය තමයි හටගත්ත දෙයක් තියෙනම් ඒක ඒක ආකාරයෙන් පවතින්නේ. ඒ විපරණාමයටපත් වෙලා වෙනසෙනවා. මම කියන වචනයක් කියනවත් ඒවා පවතින ඉලාවක්. ඉතින් මම කියලා කියන්නේ කොහොමද ඒවට කිවර වැඩක් වෙනවද? මම කියවන එක වෙනස් වෙනවද නැහැ. මගේ කිවර මගේ වෙනවද? ඒක විද්‍යානාමක. ඒක මගේ ආත්මේ කිව්වත් වෙන එකක් සිද්ධ වෙන්නේ නැති එකක්. කොයිද ආත්මය කියලා ගන්න එකක් තියෙන්නේ. හටගත් එකක් ඉවිල යනවනේ. මේ කයි දිනවනේ. කයි පිට දිනවනේ. නෑ නෑ කියලා ධර්මානුකූලව දැක්කා. ওই දහම් දැකීම කවදාවත් මේ බුද්ධ ශාසනය තුළම කෙනෙක් දකින්නවා මිසක්. මේ ආර්ය ශාසනය කෙනෙක් දකින්නවා මිසක්. අබුද්ධෝත්පාද කාලයක දකින්න බෑ. ඔබ දකින්නේ පසේ බුදුන් වහන්සේ වෙන කෙනෙක් විතරයි දාන්නේ. අනිත් කිසි කෙනෙක් දකින්නේ නෑ. පසේ බුදුන් වහන්සේ දැක්ක දහම පියාගන්න බෑ. ඒ වෙනට අවබෝධයක් තියෙනවා. ওই ටික අවබෝධය. වැඩක් නැහැ නේ හරයක් නැහැ නිරුන්. ඇල්ල මිල විනාශල යනවා අල්ලන්න දෙයක් නැහැ. ඒක දකින්න. නමුත් ඔබ විග්‍රහ කරගන්න ඕන. ඔක ඇදින්නේ එයින් පිටතර අන් කිසිම කෙනෙකුට අබුද්ධෝත්පාද කාලේ මොන જાති ආගමක් තිබුණා. ඒ කිසිම කෙනෙක් ඔන්නේ අදහස පහළ විචාරයි. ඒ නිසා පුතත්ජා. දෙවිල යන වෙනසිල යන දේවල් හරි වටිනවා කියලා ඒවා උසගෙන දෙවියෙක් දෙන්න බලනවා. බ්‍රහ්මයෙක් දෙන්න බලනවා. එදෙන්ට යන්න බලනවා. නමුත් එතන දෙවියෙක් කියන බ්‍රහ්මයෙක් කියන බලාගෙන ගියත් ඒකේ දූෂ්‍ය වැඩ කරන්න පටන් ගත්තා. ඒ වටිනා කියන එකට බෑ. ඒතකොට පුතත්ජන කියන එකට ඉඳලා. අසාත්තුෘතියව එතන තිබෙන ඒකේ ඉන්නවා. ඊටත් පල්ලෙහා මට්ටමට පොදු ජනිත කරන්න ඕනේ කියලා. ලෞකික වූ සුභතියක්වත් ජනිත කරන්නේ නැති අය. සතරපායට පාර කපා ගන්නයි පුතත්ජන. සතරපායට පාර කපා ගන්න නැත්නම් එයා පුතත්ජනෙක් නෙමෙයි. පුතත්ජන භාවයේ ඉක්මෝලා නැහැ. නමුත් මේ අවස්ථාවේම බුද්ධජනක. සුගතියට හේතුකාරක වෙන බබලෝට හේතුකාරක වෙන දහමක් වරමින් ඉන්න බුද්ධිලෙක් ඇති. මේ අවස්ථාව තුළම බුද්ධජනක තියෙනවා. බුද්ධජන භාවීක් මානේ ඒකාන්තයෙන් ආරීක් වෙලා. අතන ගිහිල්ලා ඔයාට එතන ඉක්ම ගිහිල්ලා. මොදෙර භාවනා කරලා ධ්‍යාන වඩාගෙන ඉන්න කෙනා මොනවා හරි ප්‍රශ්නකට ගිහිල්ලා ඉවරලා ඉන්න. ආයි කාම ලෝකේ කාම දූෂිතාවකට බහැලා ඊට පස්සේ ඒක නේද බාණගත කරන්න පුළුවන් හොර බරවන්දා කරන්න පුළුවන් එහෙමත් පව පල්ක වෙන්න පුළුවන් ආ පුතඥය මෙන්න මේ බඳු පුතඥය සාවිය කර සෝවාන් පුද්ගලයා කිසි දවසක වැටෙන්නේ එතන බලන්න පුතඥය භාවීක් නිව වගේ අන්නේ පුතඥය බවයි පුතඥය භාවී ඉක්මීමයි දෙකම තේරුම් ගන්න ලෝභයයි දේශයයි මොහයයි කියන එක ඔය ගමන්ට විග්‍රහ කරගන්න අපි නිවන් මාර්ගයට හොඳටම ඇති එයා අපි ලෝභ නැහැ, දේශ නැහැ කියලා කියන්නේ නැතුව. තමන් ඉන්නේ කොතනද කියලා බලන්නේ ඉන්න ටික සුද්ධ කර ගන්න ඕනේ ඉවර කර ගන්න. ඒක නෑ කියන්න පුළුවන් අරියතුන් වහන්සේට කිය හැකි. අම ලෝභ නැහැ, දේශ නැහැ, මොහ නැහැ. අනික කිසිම කෙනෙකුට කියන්න බෑ. කිව්වොත් බොරු. එපියා. දස අකුසලයෙන් වැළකීලා ඉන්න එක කොට කරා ත්‍රිසං කොට සයින් කරගන්න. දෙවෙනි අවස්ථාව තමයි. ලෝකේ ප්‍රියමනාපය දලු කරන ලෝභයේදී. මමත්වයේ ලෝභයේදී. ඉතින් ඉතින්ලාම අයින් කරගන්න ඕනේ අර දූෂ්‍ය පැත්තේ ලෝභය තේරෙන්නේ ඊට පස්සේ ඊළඟට තියෙන ගැටුම් කනස්සලු ගතිය ඇති කරන ද්වේෂය ආසා කරන්නා වූ කාම වස්තුන් තියෙන ආසාව ඒ දෙකේ ලෝභ දේශ දෙකේ මේ මට්ටම අයින් කරගන්න ඒක අයින් කරගත්ත ජීවත් වෙන ආසාව අන්න ඒක තමයි භවය ඇති භවයේ මේ කය පවත්වා ගන්නවා ඒ ආසාවත් ඉවර කරගත්තාම ලෝභක්ෂය ඉවර වෙනවා. ද්වේෂක්ෂය. මෝහක්ෂය. ලෝභක්ෂය නිබ්බාන, ද්වේෂක්ෂය නිබ්බාන, මෝහක්ෂය නිබ්බාන කියලා කියන්නේ නිවන එක. ලෝභක්ෂය සම්පූර්ණ කළා නම් නිවන සම්පූර්ණ කළා. ඉනාරි හරි. ද්වේෂක්ෂය නිබ්බාන. ද්වේෂක්ෂය සම්පූර්ණයෙන්ම ද්වේෂය ඉවර කළා. එදාට හරියට. මෝහක්ෂය නිබ්බාන. මෝහය සම්පූර්ණ ඉවර කරන එකයි තරගය. ආදි හතුන් අතර ලෝභ නැහැ, ද්වේෂ නැහැ, මෝහ නැහැ. ඒ තමයි නිවන. එතන ඉහළ සතර පැවැත්මට හේතු නිපදවන්නේ නැති. පෙර භවයෙන් හදාගත්ත මේකයි මැරෙනකන් තියෙන්නේ. ඉතින් මැරෙනවා කියන එක මැරෙනවා නෙවෙයි වෙන්නේ පිරෙනවා පාන. අනික මරුට ණය වෙලා මර ණය කියවන්නේ. අන මර ණය දීටි. ජීවිතේ ඉවර වුණා. මරුට ණය තියෙන කෙනෙක් නිසා ਉਹ මරණයටපත් වෙලා තියෙනවා. ආවුදුර අපවත් වෙනවා. මිනිස්සු මැරෙනවා. මරුට ණය වෙලා මරලා පස්සේ මරුගෙන් ඉක්ම යන්න බැහැ. මරුවේ ලෝකේ තමයි මේ තියෙන කාම ලෝකේ ලෝකේ තියෙන මරුවේ ලෝකේ. මරුවේ ලෝකෙම ණය වෙලා කින් අයි ණය ගවන්න යනවා. මේ මරණයටපත් වෙනවා අනිත්. පැවැත්ම ඉවර කළේ නම් කෙලවර කළා නම් පැවැත්ම නෑ අපවත් වෙනවා. ඒකයි අපවත්. ඒකේ වචනේ නියම අර්ථය ඒක. මොකද අපි කවුරු හරි ගාමින් හදලා අපවත් වෙලා කියලාමයි කියන්නේ. ඇත්තද අපවත්නේ හරිද නේ අපවත් වෙන බලාපොරොත්තුවේ සාධකතුළු මැරෙන බලාපොරොත්තුවේ සාධකතුළු මරණ අය තියාගෙන මරොත් එහෙම ණය ගෙවන්න වෙනවා මරණ අය කියන්නේ මරුවේ ලෝකෙටම යන්නේ ලෝකේ ඔක්කොම මරුවේ මරු කියන්නේ වසවර්ති මාරය කියන්නේ වසවර්ති මාරයත් මරුවේ මරු කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. හිත කෙලෙසන යම් ධර්මයක් ඇද්ද? අවිද්‍යාවක්, කුෂ්ණාවක් ඇද්ද? ඒ තමයි මරු. මේ මරුගේ නිදහස් වෙනවා කියන්නේ අවිද්‍යාවෙනි දෘෂ්ණාවෙනි නිදහස. අපි මරු කියන්නේ ගුරු කියලා තියෙන්නේ අර ප්‍රාදේශීය දිව්‍ය රාජ්‍ය කියන එක පරිණිමිත ගහවන්න දිව්‍ය ලෝකේ ප්‍රාදේශීය දිව්‍ය රාජ්‍යයක් වශයෙන් ඉන්නේ. වසවත් විමාන කියලා කියන වචනේ අරගෙන මරුවේ කිව්වොත් එහෙම පිළිම තියෙන පුද්ගලයෙක්. ඒ බුද්ධිලා තියෙන මේ මරු මරු වෙනවා. ඒ බුද්ධිලත් මරු වෙනවා කියන්නේ. එයත් මරුයි. මරු වහනවා. එන පරිණිබිද වහාගේ දිව්‍ය රාජයා කියන එක නා මාර්යාට වහලා වෙච්ච කෙනෙක්. මරු වෙලෝගේ ඉන්නේ. එයාට හිතෙනවා මරණයට පස්සේ. මරුට ණය ගන්නවා එයා. ඒකත් දකින්න ඕනේ මරු කොතනද ඉන්නේ. ලෝභේ යම් තැනකද, ද්වේෂේ යම් තැනකද, මෝහේ යම් තැනකද මරු වෙතන. ලෝභක් සිය කළාද, ද්වේෂක් සිය කළාද, මෝහක් සිය කළාද මරු එතන නෑ. මරුගේ පැත්තේ ඉවරයි. තියෙන කය මරුගේ පැත්තේ. මොකද පෙර භවයේ තිබෙන ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන මේවට හේතුකාර කරගෙන. ඒකේ මූල ධර්මයක් හරි අල්ලාගත්ත නිසා. ඒ හේතුවෙන් අල්ලාගත්ත එක තමයි මේ කාරණේ. මේක මරුවේකින් මාක් කරන්න බෑ. කැඩෙන්නේ යමද්ද විදෙන්නේ යමද්ද වෙනසෙන්නේ යමද්ද විපරණාමයටපත් වෙන්නේ යමද්ද මරුලයි. ඒවා මරුලයි. ඒ කියන්නේ බුද්ධිලෙක් නෙවෙයි. අවිද්‍යාවේ දුක්නාවේ නිර්මාණී ස්වභාවය. හටගත එකක් විනාශ වෙනවා නම් මරුටයි. මරු කියන්නේ වැටය. හටගත එක හදාතාවනි ලෝකෙ තියෙන්නේ නෑ. අන්න මරු කියව හොම දැනගන්න. ඇහැ මරුටයි. රූපය මරුටයි. චක්කු විඥානය මරුටයි. ඒ ඇහැ රූපයයි චක්කු විඥානය නිසා හටගන්න චක්කු සංස්පර්ශයක් ඇද්ද මරුටයි. ඒ සංස්පර්ශයෙන් හටගන්න සංස්පර්ශජා වේදනාවක් ඇද්ද මරුතයි. කන මරුතයි. ශබ්දේ මරුතයි. කනයි සත්‍යයෙන් හටගන්න සෝත විඥානයක් ඇද්ද මරුතයි. කනයි සත්‍යයි සෝත විඥානයෙන් හටගන්න සෝත සංස්පර්ශයක් ඇද්ද මරුතයි. ඒ සංස්පර්ශයෙන් ජනිතවන්නා සංස්පර්ශජා වේදනාවක් ඇද්ද සෝත සංස්පර්ශජා වේදනාවක් ඇද්ද මරුතයි. නාසයේ මරුතයි. ගන්ධයේ මරුතයි. නාසයයි ගන්ධයයි නිසා හටගන්නා වූ ගාහන විඥානයක් ඇද මරුතයි. නාසයයි ගන්ධයයි ගාන විඥානයයි නිසා හට යන ගාන සංස්පර්ශයක් ඇද මරුතයි. ඒ සංස්පර්ශයෙන් හට ගන්න සංපස්සජා ගාන වේදනාවක් ඇද මරුතයි. දිව මරුතයි. රසය මරුතයි. දිවයි රසයයි නිසා හට ගන්න ජීවහා විඥානයක් ඇද මරුතයි. දිවයි රසයයි ජීවහා විඥානයයි නිසා හට ගන්න ජීවහා සංස්පර්ශයක් ඇද මරුතයි. ඒ ජීවහා සංස්පර්ශයෙන් නිසා හට ගන්න ජීවහා සංපස්සජා වේදනාවක් ඇද මරුතයි. කය මරුකයි. පොට්ටබ්බේ මරුකයි. කයයි පොට්ටබ්බේ නිසා හට ගන්නා යම් කාය විඥානයක් ඇද මරුකයි. කයයි පොට්ටබ්බේයි කාය විඥානය නිසා හට ගන්නා කාය සංස්පර්ශයක් ඇද මරුකයි. ඒ කාය සංස්පර්ශයෙන් ජනිතවන්නා වූ කාය සංපස්සජා වේදනාවක් ඇද මරුකයි. මන මරුකයි. ධර්මය මරුකයි. මනයි ධර්මයේ නිසා හට ගන්නා වනෝ විඥානයක් ඇද මරුකයි. ඒ මනයි ධර්මයේ මනෝවිඤ්ඤාණය නිසා හටගන්න මනෝ සංස්පර්ශයක් ඇද්ද මරුතයි. ඒ මනෝ සංස්පර්ශයෙන් ජනිත වන්නා වූ මනෝ සංපස්සජා වේදනාවක් ඇද්ද මරුතයි. අනවත්යි. ඒ කියන්නේ පුද්ගලයෙකුටයි තියෙන්නේ මරණයටයි. වැළඳීමටයි. ඕවා යම්තරක හටගත්තා නම් ඉවිල යන විනාශ වෙලා යනවා. විපරිණාමයටපත් වෙනවා. ඒවැ විපරිණාමය අත්හරින්න පුළුවන් කමතෙක් ලෝකේ පහළ වෙලත් නැහැ පහළ වෙන්නේ හේතු. ලෝකී යම් සත්‍යයේ තේන පහළ වුණත් ඔබෙන්ට පහළ වුණත් මහා විද්‍යාවෝ පහළ වුණා. මහා පුණ්‍ය විවි හිටියා. දත දහසක් වල එක ඇඟිල්ලේ බබලවන්න පුළුවන් බලයක් ඇති ඉතිවලදී බ්‍රහ්මයේ පිටියක් ඉන්නවා. මේ හටගත් ඒවා ඔක්කොම ඔය විදිහට. ඔය නියම හටගන්නේ. හටගත්ත නැග විනාශ වෙලා. එහෙනම් අර දැන් මේක දකින්න. මෙන්න මෙහෙම දැක්කා. එහෙනම් මම කියලා මගේ කියලා කොයි එකද අල්ලන්නේ? අපිටම තියෙන විදිහට. එහෙනම් මැරණියව අල්ලගත්තොත් වැරක් වෙනවා. ඒවට මම කිව්වොත් මැරෙන්නේ නැති. නොමැරෙදී. ඒවා මගේ කිව්වොත් මගේ ආධිපත්‍යයක් නේ පවත්වා කිව්වොත් ඒවා නොමැරෙදී. විනාශ නොවීදී. විපරිණාමයටපත් නොවීදී. නම් මරුගේ මෙන්නේ. නම් මරු වශයෙන් කරන්න බැහැ. ඒවා යම්තරක නැද්ද? අන්න එතනයි නිවන කියන්නේ. රාගක්කේ ද්වේෂක්කේ මොහක්කේ ප්‍රතිබලේ නිවන. එහෙනම් නිවනට ඔය කියපු ටික එකක්වත් ඇහැකුත් නැහැ, කනකුත් නැහැ, දිවකුත් නැහැ, නාසයකුත් නැහැ, කයකුත් නැහැ, මනකුත් නැහැ. නිවන. නිවන ප්‍රතිබල. ඒ කියන්නේ නිවන කියන එකපත් වුණාම ලැබුණු නිවනේ ප්‍රතිඵලේ නම් ඔය ටික හැදිලා. රූපත් නැහැ, ශබ්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ස්පර්ශත් නැහැ, ධර්මත් නැහැ. නිවන ඒ ටික. නිවන කියන්නේ නිවනින් ප්‍රතිඵලයි. නිවන හේතු. හේතුයේ ඵලය තමයි ඔය හැදෙන්නේ. රාගක්ෂය කළා, දේසක්ෂය කළා, මොහක්ෂය කළා. ඉතුරු ටික දැනගන්න. එළිය වුණා බව. නෑ ඉතුරු ටික රාගක්ෂය ප්‍රතිඵල නෙමෙයි. රාගයේ ප්‍රතිඵල. අරිහතුන් වහන්සේගේ ශාරීරියේ රාගයේ ප්‍රතිඵලයක් නෙමෙයි. මේ රාගක්ෂේ ප්‍රතිඵලයක් නෙමෙයි. ද්වේෂක්ෂේ හෝ මෝහක්ෂේ ප්‍රතිඵලයක් නෙමෙයි. පෙර තිබුණ රාගයේ ද්වේෂයේ මෝහයේ ප්‍රතිඵලයි. දූෂ්‍යයන් විකල්පනේ කියන්නේ අතියුම් රාගයේ තියුම් තේදී තියුම් මෝහයේ ප්‍රතිඵලයි. එන ආසා අවිද්‍යාවේ දුෂ්ණාවේ ප්‍රතිඵලයි. න අවිද්‍යාවයි දුෂ්ණාවයි දෙකම ඡේද කරපුවාම නිවන් දැක්කා. හැබැයි දකින්නවා මිස ඒවා නිවන නිවන කියන වචනේත් නිවන දැන් ඔය නිවන කියන්නේ මොකද කියලා බලනකොට අපි තේරුම් ගන්න. නිවන පිළිබඳ දෘෂ්ටියට වැටෙනවා කියලා පෙන්නන නිවන දැක්ක. නිවන කියන්නේ තේරුම් ගන්න. නියන්නයි වයන්නයි නයන්නයි නිවන නෙවෙයි. කවි දෙනුම් කියනවා. නියන්න විද්‍යාමානින සබ්දී. ඒක සබ්ද රූපය. වයන විද්‍යාමානින සබ්ද රූපය. නයන ලෝකේ විද්‍යාමානින සබ්ද රූපය. නියන සබ්දී වයන සබ්දී නයන සබ්දී ඔක්කොම සබ්දනේ. දැන් නිවන කියන වචනේ නිවන නෙමෙයි කිව්වේ. දැන් නිවන කියන වචනේ තමයි හිතාගෙන ඉන්නවනම් නිවන කියන එකෙන් පින්නෝදී තේරුම් ගන්නවා. තේරුම් ගත හිද ප්‍රඥාව. ඒක චෛත්‍ය විද්‍යාව. ඒක දුක්ඛ ස්කන්ධයයි නාමස්කන්ධයයි කියලා. ඒකත් නෙවෙයි. මොකෙන්ද ඊවන විද්‍යාමාන කරන්නේ? අන්නේ විද්‍යාමාන කරන නාමත් නැහැ රූපත් නැහැ නිවන කිව්වේ. දැන් නිවන කියන වචනේ හැවුනොත් ඒක. අන්න එතනක අල්ලගන්නේ අපි. නිවන වැටහෙන අරමුණු වෙන ප්‍රඥාවක් තියෙනවා. ඒකත් නිවනයි. එහෙනම් පවතින දෙයකින් නිවන කියන්න බැහැ. යම් අත්හැරීමක්, නොයල්මක්, මිදීමක් වේ. එතන මොකුත් කියන්න දෙයක් නැහැ. ඒ ඔක ඔක සියුම්ම තේරුම් ගත්තේ නැහැ. නිවන පිළිබඳව දෘෂ්ටියට වැටෙනවා කියලා කියනවා. නිවන පිළිබඳ විද්‍යා දෘෂ්ටියට වැටෙනවා නිවන තේරුම් ගත්තේ නැහැ. අන්න නිවන කියන වචනේ අල්ලගත්තොත් නිවන පින්නා. එතන දෘෂ්ටියකට අවුයි. ඒ තුලින්මත් දැනගන්න ඕනේ. තේරුම් ගන්නත් ඕනේ. තේරුම් ගත හිතත් නිවන. නිවන වටහා දෙන හිතක් ඇත්නම් ඒ ප්‍රඥාව කියන ධෛර්යසිකය. විපරිණාමයට පත් වෙලා වෙනදේ. ඒකේ තල්ලන්න දෙයක් නෑ කියලා දැනගන්න ඕන අපි. 77ක් ඥාන දාර්ශන පරිසම්පාදී කියන දකින්නට දෙලා දින. ඔන්නේ නුවණ වැඩි නැහැ. ඒකේ කාරණේකට නුවණ හතක් ගැන කිව්වා. යථාභූතේ ලැබුවා කියලා දැනගත්තා වූ යමක් හිතක් ඇතිවෙනවා. අන්නේ හිතත් හේතුඵලයි. ඒ හිතත් අල්ලන්න දෙයක් නැහැ කියලා කියනවා. ඒකේ තරයක් නැහැ කියලා. ඒතර ඔක්කොම කතා, ටීම් කතා මේ කෙරුවාව හිතවිලි ඔක්කොම ඉවරයි. ඒක හරි කියුම්ද? ඊ ඕකනේ නොහිතුවා. අපි දකින්න පුළුවන් අපි. පැවැත්ම දුකයි කියලා දැක්කා. ඒක නැති දෙන දුක නෑ කියලා කියන්නේ. පැවැත්ම ඇති දෙන දුකයි. ඒ දුක නම් ඒ පැවැත්ම නැති දෙන ඒ දුක නෑ. ඔන්න ඔය තේරුම් ගත්තා. අන්න ඒ ටික තේරුම් අරගන්න දැක්කහම පස්සේ කාලේ නිවන වැඩේ. පැවැත්ම තියෙන දුකයි කියලා දැකලා. යම් පැවැත්මක අත්හැරීමක් නොවැල්මක් මිදීමක් වුණාද? අන්න ඉදාර දුක නැහැ කිව්වහම නිවන කියන්නේ මොකද්ද කියලා ඉදාර තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එනවා. එතකම් මේක තේරුම් ගන්න දැඟලුවේ නැතුවට. මූල ධර්මයේ න්‍යායක පිටා. දුකට හේතු වෙන දේ අනු දුකක් දුකට හේතුවක් නැගෙනවා. ඒ නැගුණොත් දුක එතන නැගෙනවා. ඒ දුකට හේතු වෙන ලෝකයේ අන්තරක නැද්ද? දැන් දුක නැහැ. ඔය ටික දැනගත්තාම හොඳටම තේරෙනවා. අපිට ඕන කරන්නේ දුක නැති කරගන්න. නිවන් දකින්න නිවන් දකින්න ඕන කියලා හිතන අපි ගන්නවට වැඩි. අපි ඉතින්ලා භාවිත කරන්න ඕනේ. යම් තැනක අසහනයක් දුකක් නැගිනවා නම් ඒක ගන්න වැදගත් දෙයක්. හතර සතිපට්ඨානය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකට අපිට සතර සතිපට්ඨානයෙන් අපි වැඩි යුතු මඟ. හැබැයි සතිපට්ඨානිය වඩනවා කියනවා වගේම තවත් ටිකක් විග්‍රහ කරගන්නට පේනවා. සතිපට්ඨානියක් වැඩි දෙයක්. සතිපට්ඨානියට වඩනවා නෙමෙයි. සතිපට්ඨානියට වැඩෙනවා. වැඩෙන්නේ වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න වැඩ පිළිවෙල තේරුම් අරගෙන මේ වැඩ පිළිවෙලට අනුකූලව හරියට කරනකොට සතර සතිපට්ඨානිය වැඩෙනවා. නමුත් අපි කතාවට කියන්නේ සතර සතිපට්ඨානිය වඩනවා කියන්නේ. ඔය දැන් අපි කියනවා බත් උයනවා. කතාවට කියනවා. දැන් බත් ඉදෙනවද බත් උයනවා? බත් ඉදෙනවා. අපිට පුළුවන් බත් උයනවා. දැන් අර නිකන් ගීලු කතාවල තියෙන බද්දෝ කැඳ වෙනවා කියලා ඒක නෙමෙයි මේ කියන්නේ මුට්ටියට හාල් දාලා ඉවරලා ඉතින් අපි නිපීත් දාලා ගින්දර දාලා වතුර දාලා ගෙවලා ගින්දර දාලා මෙහෙම ක්‍රමයක් තියෙනවා අපි ඔකට බද්දු වෙනවා කියලා කියනවා බත් වෙනවා කියන වැඩ පිළිවෙල කරාට බත නම් ඉදෙනවා ඉදුණාට පස්සේ ඉදිච්ච බත්තටයක් හම්බ වෙනවා ආලනේ දැම්ම බත්තටයක් ගත්තා ඉතින් කවුද කලේ මම දැන් කියන්නකො මම බත් කිව්වා කියලා දැන් ඔයාලා හාල්ලට ඉදිවි. ඊයෝ දෝ කිය. ඒ කියන්නේ හාල්ලට වතුර දාලා හරි මේ තිබ්බා. දැන් හාල්ලට ඉදිවි ඔයාලා. අන්න ඉදින් දකින්න. නේ? මම බින්දර දැම්මා. මුතියට හාල් ටික දැම්මා. ලිපේ තිබ්බා. පළම බලාගෙන පළම වතුර ටික දැම්මා. හාල් ටික ගැලපෙන වතුර ටික. ඒ මුත්‍ය දිලා මුත්‍යෙ ගා ඉගෙන ගින්දරද පදවල ගින්දරද අන්න හේතුන් යම් ආකාරයකින් සමவாயයකට එකතු වුණාද හේතුවට අනුකූල වන්නා ඵලය පහළ වෙනවා මේක අපේ වැඩක් නෙවෙයි ඒක ධර්මතාවය මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ධර්මයේ පවත්වයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයේම ධර්මයේ පුරුවන් අපිට කරන් දෙයක් නැහැ ඒකට දැන් මේ ලෝක සම්මතේ පරියාය වදන තියෙනවා කතා කරන කතාවක් පත් වෙනවා කිව්වා වා සතර සතිපට්ඨානිය වඩනවා කියන වචනයක් අපිට තියෙනවා සතර සතිපට්ඨානෙ වැඩෙන වැඩපිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩපිළිවෙල අනුගමනය කරමු. සතර සතිපට්ඨානෙ වැඩෙනවා වඩනවා නේ. නමුත් අපි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. සතර සතිපට්ඨානෙ වඩනවා. සත්පුජ්ජංග වඩනවා. වඩනවා කියන එක තමයි අපි කියන්නේ කතාවට කියන්නේ. ඔය හැම එකක්ම වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන වඩනවා කියන වචනයක් අපි ගන්නවා. ඒ වැඩිවීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි කරනවා. එතකොට ආර්යශ්‍රාමික මාර්ගයේ වැඩෙනවා. කුසල දීලයේ හැර. ඊන් ඉහර කරන්න දෙයක් නැහැ කියලා කියනවා. 10 10 අපි කියන 10ක් වවනවා කියලා. 10 වවනවාද 10 වැවෙනවා. 10 වැවෙනවා. අපි කරන්න ඕනේ සාතු. අපි 10 වවනවා කියන වචනේ තමයි භාවිතා කරන්නේ. නමුත් 10 වැවෙන්නේ සාතු කරනවා කියන එක යථාර්ථයි. 10 වැවෙන්නේ සාතු කරන්න ඕනේ. 10 වවන්න අපි කරනවා. ධාතුව හරියට ගලොත් ඒ හේතු බල ධර්මයේ වශයෙන් ඒ හේතු තනකුල බලයක් වශයෙන් ගහ වැවෙනවා. අන්න මල් හදන්න බෑ මල් හැදෙනවා. ගිනි හදන්න බෑ ගිනි හැදෙනවා. ගිනි ඉදවන්න බෑ ගිනි ඉදෙනවා. ඒ සියල්ලම හේතු බල ධර්ම. අපිට කරන්න තියෙන ඒදී අවශ්‍ය නැහැ. ඒකට හේතුව සිද්ධ වෙන ආකාරය දැනගෙන අවශ්‍ය මූල වැඩ පිළිවෙලක් තියෙනවා සාර්ථක. ඔන්නේ සාර්ථක හරියට කරගත්තොත් අර හේතුඵල න්‍යායය ක්‍රියාදාමයේ ධර්මයේ ධර්මයේ පාට හැදෙනවා. ඒක ධර්මයේ ධර්මයේ පැවැත්ම කියන්නේ ඕක. දැන් මේ ලෝකයේ කරන හැම දෙයක් අපි කරන්නේ ඒකට අවශ්‍ය කරන පසුතලයේ මූලික වැඩ පිළිවෙල කරන්නේ. දැන් නිවන් දැකීමට කරන්න ඕනේ. මේ අවශ්‍ය මූලික වැඩ පිළිවෙල අන්නේ සාත්තු. ඒක කරනකොට ඔය ඔක්කොම වැඩි දෙනවා. ප්‍රඥාව වැඩි නේක. වඩනවා නෙවෙයි. කියන්නේ වඩනවා කියලා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා තමයි අපි කියන්නේ භාවිතා කරන්නේ. ඒ ලෝක එක සියුම්ම ගන්න ඕනේ. වඩනවා කියන්නේ මොකද්ද කියන්නේ විග්‍රහ කරගන්න ඕනේ. අන්න බත් වෙනවා වගේ තමයි. බත ඉදෙනවා. අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි කරන්න ඕනේ. ඒ වගේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. වැඩෙන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපි කරන්න ඕනේ. එක්තරා දුතුන් වහන්සේ නම බුද්ධ ඥානන් වහන්සේ කියන ස්වාමීන් ඉක්මනට නිවන් දකින්න. අර ක්‍රමයක් විද්‍යා කරනවා. සත්බොජ්ජංග වඩන්නේ කොහොමද සත්බොජ්ජංග වඩන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ දැන් කොහොමද ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නේ සතරසතිපට්ඨානය වඩන්නේ දැන් කොහොමද සතරසතිපට්ඨානය වඩන්නේ ත්‍රිවිධ විකර්තිය පූර්ණේ කරන්නේ දැන් කොහොමද ත්‍රිවිධ විකර්තිය පූර්ණේ කරන්නේ ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ අනිත් අන්තිමට වෙන කරන්න ඕනේ වැඩ පිළිවෙල අනිත් කරන්න තියෙන්නේ ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනා ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙනවා. ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙන කෙනාට ඒ හිතුවේ සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙන කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන කෙනාට සත්පොඥංග වැඩෙනවා. සත්පොඥංග වැඩෙන කෙනාට නිවන පූර්ණ වෙනවා. ඉන්නේ කරන්නේ. එහෙනම් අපි දැන් සතර සතිපට්ඨානය වඩන ක්‍රම හොයනවා. හැබැයි වරණ තියෙන වැඩ පිළිඳා. මොකද කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා ඉතිලාගෙන. අපි දැන් එහෙම ක්‍රමයක් යන්නේ නැහැ. කායානුපස්සනාව වඩනවා. කායානුපස්සනාවයි, වේදනානුපස්සනාවයි, චිත්තානුපස්සනාවයි, ධම්මානුපස්සනාවයි කියන සතර අනුපස්සනාවම වැඩෙන්න නම් ඉන්ද්‍රිය සංවැදී ලැබෙනවා. ඒක කිව්වේ. ඉන්ද්‍රිය සංවැදී වැඩෙන්න නම් ඉන්ද්‍රිය භාවනාව කරගෙන යනවා. අන්න කරවිදි භාවනාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔක්කොම ටික වෙන්නව කරපුවා. කරන් තියෙන එක. කරන් තියෙන ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව සිද්ධ කරගෙන යනකොට ඔය කියන සත්‍විත් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. නමුත් අපි කතාවට කියන්නේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න. වත් උයන්න කියනවා. බෝධිපාක්ෂික ධර්ම ටික වඩන්න. ඒ සඳහා අවශ්‍ය කරන මූල ධර්මය මොකද්ද? ඉන්ද්‍රිය භාවනාව. දැන් ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. අන්න අපිට කරන්න කියන්නේ හිතක් තියෙන වැඩ. අපි ඉතින් හිතන හිතක් නැත්නම් කියන දෙයක් නැත්නම් කරන දෙයක් නැත්නම් ඉන්ද්‍රිය භාවනාව. සති බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ ඉන්ද්‍රිය භාවනාව. දැන් බුදුරන් වහන්සේ කියනවා ස්වාමීන් ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන කාලයේ විසුසු කාලයේ ඉන්දියා ඉල්ලීමක් කළා ආනන්දහා. බුදුන් හොඳයි නම් ආනන්දහා ගන්න කියලා බුදුරන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කළා. අපේ මේ ඇහැ තියෙනවා මේ ලෝකේ බලපුවාම රූප පේනවා. මේ පේනීම මොනවද තියෙන්නේ? සමහර රූප බලනකොට ප්‍රිය මනාප වශයෙන් වැටෙනවා. සමහර රූප දිහා බලනකොට අප්‍රිය අමනාප වශයෙන් වැටෙනවා. ප්‍රිය මනාපක් නැති අප්‍රිය අමනාපක් නැති. මධ්‍යස්ථ ආකාරයේ වැටෙනවා සමහර ඒවා. මේක පොදු දෙයක්. කවුරුත් ඇහෙන් බලනකොට ওই තුන එකක් ඇති වෙනවා. ඒක ප්‍රියයි මනාපයි ඒ බලමුදී ඒක අප්‍රියයි මනාපයි වෙනන මධ්‍යස්ථයි මෙන්න ඇදී වේදනා තුනක් කියන්නේ ප්‍රියමනාප වින්දනයක් එනවා අප්‍රියමනාප වින්දනයක් එනවා ඒක මධ්‍යස්ථ වින්දනයක් එනවා අපි ඔය සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා ඔබ මෙහෙම විග්‍රහ කරලා කියන තමයි කිව්වේ ප්‍රියමනාප වින්දනේ අප්‍රියමනාප වින්දනේ මධ්‍යස්ථ වින්දනේ මොනවාද ඇහෙන් රූපයක් දැක්කම ඇති වෙන ස්වභාවය මෙන්න මේ වෙලාවේ හොඳට ඉවසීම පුරුදු කරගන්න. මොන අපිට කරන්න තියෙන්නේ? ඉවසීමෙන් යුක්තව. ඒ ක්‍රියමනාපේ එනකොට ඒක ඇලෙන්න එපා. පොඩ්ඩක් ඉවසා ඉවසා ගන්න. අපි අමනාපයක් ආපු ගමන් ගැටෙන්න යන්න එපා. ඔන්න සිහියෙන් කරන්න ඕනේ. හතිය විඳන්නේ හොඳයි. ප්‍රියමනාපයක් දැක්ක ගමන් ඇලින් යන්න එපා හතියෙන්. මේ ප්‍රියමනාපේ ඇලුනොත් එහෙම මට මාර්ගය වැඩින්නේ නැහැ. භාවනාව වැඩින්නේ. අප්‍රිය අමනාපයේ මේ ඇහෙන් දැක්කේකට ගැටුණොත් එහෙම. මට මාර්ගය වැඩින්නේ නැහැ. ඒකේ උපේක්ෂා වෙලා ඒක හිත පිළිවගෙන හිටින්න ගියොත් නේද? ඒකත් බාධකයක්. අය මූලික අවස්ථාවේදී බදකලා. ඒ ප්‍රියමනාපයි අප්‍රියමනාපයි දෙක ඉස්සර වැඩි කරගන්න. මධ්‍යස්ථයෙන් ඉඳ කරන් පාස්. එහෙනම් ප්‍රියමනාපේ ඇලෙන්නේ නැතුව අප්‍රියමනාපේ ගැටෙන්නේ නැතුව උපේක්ෂාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙනවා. දැන් උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ බව කියලාද හිතාගන්න. උපේක්ෂා කියන වචනයෙන් පෙන්නන්නේ මේ ආර්ය විනය උපේක්ෂාව කියන්නේ. ආර්යයන්ට තියෙන එකම අරමුණයි. ඒ අරමුණ තමයි නිවන. යම් රාගක්ෂයක්, ද්වේෂක්ෂයක්, මෝහක්ෂයක් කරනවා. මෙන්න මේකයි බෞද්ධයාගේ අරමුණ. අන්න ඒක ආසන්නේ උපේක්ෂාවෙන් කිව්වේ. මධ්‍යස්ථ වෙන්නේ නෙමෙයි පිටු. මධ්‍යස්ථයක වේදනාව. උපේක්ෂා වේදනාව අනිත්‍යයි කියලා අයින් කරා. ඒ අධේශනා කරේ. සැප වේදනා දුක්ඛේ දකින්න, දුක් වේදනා උල්සේ දකින්න. උපේක්ෂා වේදනා අනිත්‍යදී දැකගෙන ඔය තුනමයි කරන්නේ. ඒතරා වේදනා නිරෝධය. අනේ වේදනා නිරෝධ කරන මාර්ගය එහෙනම් මොකද්ද බලන්නේ? ඔය සැප දුක් උපේක්ෂා කියන එකට මේ සැප දුක් මධ්‍යස්ථ කියන එකට බහින්න නැතුව නිවන මුල් කරලා හිතන්න ඕනේ. අනේ උපේ නිවන ඒක තමයි කියේ උපේක්ෂාවෙන්ද කියලා. බෞද්ධයා විසින් හැම බෞද්ධයෙකු විසින්ම දැරිය යුතු ඒක එකම අරමුණ මොකද නිවන. නිවන මුල් කරගෙන හිතන්න පුරුදු වෙන්න කියලා පින්න ඔය අවස්ථාවල. කොහොමද මේක හිතන්නේ? ඇලීමේ ස්වභාවයක් නම් අපි සතර සතර උරුම යනවා අපිට ආවේ රූපේ දකින්නකොට. ඒ විලාසි කල්පනා කරන්න වෙනවා. දැන් මෙතන සිද්ධුණු සිද්ධිය ගැන බලන්න. කල්පනා කරන්න. දැන් මේ කාරණියට මොනවද මේ සිද්ධ වෙන්නේ? මේ ප්‍රියමනාපයක් ඇති වුණා. මේ ප්‍රියමනාප ස්වභාවය ඇති වෙන්නේ මොකක් නිසා? ඇහැ නිසා. යකපු රූපේ නිසා. ඇහැ රූපයයි දෙකේ ඉස්පර්ශයෙන් හටගත්ත චක්කු විඥානය නිසා. මේ චක්කු විඥානය නිසා හටගත්ත චක්කු සංස්පර්ශය නිසා. චක්කු සංස්පර්ශයෙන් ජනිත වුණා වූ වේදනාව නිසා. මට මේ සැපයි සැපයි කියලා හැඟෙනවා. හරි ප්‍රියමනාපා මේ රූපෙ කියලා හැඟෙනවා. මෙන්න හැඟිච්ච. දැන් මේ මේ මේකට ගෝචර වෙච්ච මේ මෙවලම් ටික. එනනම් මේ උපකරණ ටික. ඊමේ හැදි බලන්න. දැන් මේකට මොනවද මේ ප්‍රියමනාප ලක්ෂණ මිහිරි මනවඩන රූපයක් කියලා මට හැඟීමක් ආවේ. මොන මොනවද මේකට හේතු? ඇහැ හේතු. ඇහැට ගෝචර වෙච්ච රූපයකට හේතු. ඇහැ රූපය නිසා හටගත්ත චක්කු විඥානයක් ඒකට හේතු. මේ චක්කු විඥානය නිසා හටගත්ත චක්කු සංස්පර්ශය ඒකට හේතු. දැන් ඔහොම දකින්න ඕනේ චක්කු විඥානය කියන්නේ මොකක්ද කියන්නේ? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානය. දැන් මේක තෝරගන්න ඕනේ. දැන් මේක තෝරන්නේ කොහොමද? ඇහැට රූපයක් එක්වීමෙන් චක්කු විඥානය පහළ වුණා කියලා මේක තෝරා. හැබැයි ධර්මයෙන් හැඟවිලා. චක්කුංච පටි ඉච්ඡ චක්කු විඥාන. රූප වටිච්ච රූපේට උපදින චක්කු විඥාන. මොන චක්කු විඥානය උපදින හැටි. ඔතන කාරණා කීයක් ආවද? චක්කුම් කියන එකක් ආවා. ඇහැ පිළිබඳ හිත. මට ඇහැ තියෙනවා. අන්න ගතා. චක්කුම් කියන. පටි ඉච්ඡ. කැමැත්තෙන් වැදුණු හිත. මොකේද? රූපේජ. මෙහෙම රූපයක් නි ගත දෘෂ්ටිය. මම මෙහෙම රූපයක් දැක්කා කියන්නේ. මොකේද? මගේ ඇහෙන්. ආසාවෙන් ආසාවෙන් ඉතෝ බැඳිලා. මෙහෙම රූපයක් දැක්කා. දැන් ආච්චාපතු කීලකෝ. ඇහැ කියලා ගත්තොත් එකක් වගේ. ආත්ම දෘෂ්ටියෙන් ඇහැ ගත්තා. ඇහැ කියන එකක් තියෙනවා. ඇහි යථාර්ථය දැකේ. රූපය කියන එකක් තියෙනවා. ඒක යථාර්ථය දැකේ. ආසාවෙන් බැඳුනා. යථාර්ථය දැක නැති මුලාව. ඔන්න ඔය කාරණා ටික නිසා චක්ක විඥානය පහළ වුණා. පෙනීම නෙමෙයි මේ කියන්නේ චක්ක විඥානය. තෝරගන්න ඕනේ. ඇහැට ඇහෙන් දැක පෙනීමේ චක්ක විඥානය කියවද්දී මුදිරණාතේ විඥානය කියලා කියවන්නේ නැහැ. අවිද්‍යාවත්තේ වාතේස විරාග නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ බුදුරණහ විඥාන නිරෝධ කරා. එන බුදුරණහට අපේනීම තිබුණා. ඇහිීම තිබුණා. පෙනීමට ඇහිීමට චක්කු විඥාන කියනවා නම් සෝත විඥාන කියනවා. බුදුරණහට විඥාන නිරෝධ නැහැ. මහරජා කියන කොහොමද කිව්වා? විසාකා මොකද මේ? කියන විසාකාව පතිකාව අපරා. ආනන්ද හබ්දක ආනන්ද කියන. සාරිපුත් හරිත් හබ්දකම සාරිපුත්. මොගලන් හබ්දන්නේ මොගල්ලා කතා කරන්නේ. දැන්ලා තිබිලා තිබිලා පෙනෙන එක චක්කු විඥාන. පෙනීමට නම් චක්කු විඥාන කියන්නේ. බුදුරණන්තර පෙනීම දෙන්නා. කියන එක ඇහුණා. උත්තරක් දුන්නා. ඇවෙන එකට නම් සෝත විඥාන කියන්නේ. උන්වහන්සේ සෝත විඥාන ඉවරයි. විරෝධ කළා කියවුරු නේ. වෙන්න පුළුවන්. පොඩ්ඩක්වත් හිතුන්නේ නැහැ විඥාන උනා. විඥාන නිරෝධයි. දැන් මොකටද අපි මේ විඥාන කියවුවා? අනේ විඥානය හටගන්නේ අවිද්‍යාවයි. මෙතන තියෙන විඥානය කියන්නේ අවිද්‍යාවෙන් හටගන්න විඥානය. අන්න අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක නිසා තමයි පටිච්ච වුනේ. කැමැත්තෙන් බැඳුනේ. අවිද්‍යාව නැත්නම් තෘෂ්ණාව නැත්නම් පටිච්ච වෙනවා. ඇහැ පිළිබඳව ආත්ම දෘෂ්ටි යන චක්කුංච ඉවරයි. චක්කු තියෙනවා. චක්කුංච නේ. රූපේ රූපේ තියෙනවා. රූපේ ච නෑ. අනු වචන වල තියෙන පද බැඳිලා තියෙනවා. එක වචනයක් වශයෙන් දුන්නහට පද එකතු වෙලා හැදිච්ච පද වුණා. චක්කු පිළිබඳ හිතක් ඇත්නම් ඇතය කියන හිතක් ඇත්නම් චක්කුච්ච වේ. ඇත කියන එක යථාර්ථයෙන් දැකරවා. ඇත දැනෙනවා. ඇත කියන දෘෂ්තිය නෑ. මම කියන වචනේ කියනවා. කය දැනෙනවා. ඒකනේ මම කියන දෘෂ්තිය නෑ. අස්මිමානිය. ඉවර කරුදා. මෙන්න මේක ඉවර කරගත්තේ නැති තාක්කල්. අපි හැම වෙලෙම බහින දෘෂ්තියක් තමයි සත්ව කියලා දෙයක්, බුද්ධල කියලා දෙයක්, ද්‍රව්‍ය කියලා දෙයක්, වස්තු කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියන්නේ. මෙන්න දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටිය නිසාම තමයි මේ මගේ ඇහැ බහැලා තියෙන එකම නේ. මගේ ඇහින් මම රූපයක් දැක්කා. අනගත තියෙනවා. ආත්ම දෘෂ්ටිය උදලා තියෙනවා. මෙන්න ආත්ම දෘෂ්ටියෙන් බහැගත මේ තීරණේ තමයි මේ කපන්න කිව්වේ. මෙන්න ඔක්කොම වැඩි සත්‍ය බෝධිපාක්ෂිකව දර වැඩින්නේ. ඔන්න උතන. මෙන්න සතිපට්ඨානෙ වටේ. අදිවට්ටාන විතරක් වෙන්නේ. අදිස්ත්‍රාංග මාර්ගය තුර වෙලා. හත බොජ්ජංගත් වෙන්නේ. වැඩෙනවා. ආ ඒක ඒක වැඩෙනවා කියන්නේ ධර්මිය ධර්මිය පාත් වෙනවා. නිර්වාණ පරිදිට යාම සඳහා ධර්මියෝම ධර්මිය පුළුවන්. අපි නෙමෙයි කරන්නේ. චේතනාවෙන් කරන දෙයක් නෑ. කරන්න තියෙන්නේ මොකක්ද? ඇත්ත දැනගන්න මේ සත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන එකේ ඇත්ත දැනගන්න. එහෙනම් මොකද? මේ ඇහැ කියන්නේ මොකද්ද දැනගන්න? රූපය කියන්නේ මොකද්ද දැනගන්න? චක්කුංච පජානාති. රූපේච පජානාති. යංච තදුබයන් පටිච්ච උප්පජ්ජන්ති හෝනි සංපජානාති. මොන් දැනගන්න හැටි. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඇහැ කියන වස්කුලියක් කියලා දැනගත්තම හරියන්නේ. මේ ඇහැ කියන්නේ කොහොමද හැදිලා තියෙන්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරක යම් කිසි හේතුඵල ඇති එක්වීම ආකාරයට එක්වෙච්ච නිසා. මේ ඇහැ කියන එකක් නිත්‍යමයි. නැත්නම් ඇහැ කියන ගුලිය මොනවද තියෙන්නේ? ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා, පඨවි ධාතුව තියෙනවා. එන්න ජලපක් ගිනි සුලන් කියන හතර කොටසට වැටෙන කොටස් ටිකක් මේකේ තියෙනවා. ඒවා කොහෙද තිබුණේ? වතුර බොන්නේ කියලා? ඇහි වතුර තිබුණේ නැහැ. මව්ගේ කුසෙන් හරි ඕජසක් ඇදලා ගත්තාට පස්සේ ඒ ඕජසත් එක්ක ආපු වතුර තමයි මව්ගේ ඇහැ හැදෙන්නේ. ඒ හැදිච්ච ඇහැ ගිහුණාට පස්සේ ආයි කන්නේ නොදී ඉඳන් හත් අට දවස වෙයිලා මැරෙලා. එහෙනම් මොකද මේ ඇහැ පවතින්නේ කොහොමද? වැඩෙන්නේ කොහොමද? දැන් මෙහි කටින් ඔබ මොනවද? ආපෝ ධාතුවයි පඨවි ධාතුවයි අරගෙන එතකොට ආප මේ අරගෙන ඉවරලා තේජෝ වායු ධාතුවෙන් ඉර කරලා යවල තේජෝ ධාතුවේ උෂ්ණ කරලා ඊළඟ අවශ්‍ය කරන බලන් පදම අරගෙන හද පිට තමයි කටින් දාන්නේ නේද? එහෙනම් මේ මොකද අපි කනවා කියලා ගත්තා. සතර මහා භූතේ සතර ධාතු. සතර ධාතුව කටින් ඇතුල් කරා. ඊට පස්සේ මොකද? කර්මජ තේජෝ ධාතුවේ මේක නිරෝධයි. ඕජස බවට පත් කරලා. රුධිරය ආශ්‍රය කරගෙන ඒ නාල ආශ්‍රය කරගෙන ගෙනිහිල්ල. කේස නාලිකා කියන පුංචියවට ගෙනිහිල්ල. සෛල කියන්නේ ඇහැ කියන එක හැදෙන තියෙන සෛල කියන එක ගෙනිහිල්ල. ඒවට බාර දුන්නා ඕම පෝෂණය විලා. කර්ම ශක්තිය මොකද කරන්නේ? ජීවිත රූපයක් පහල කරලා. ජීවිතේ පවත්වන රූපයක් කර්ම ශක්තියෙන් පහල කරලා. ඒකේ නිර්මාණය කියලා එනවා ගෙනිච්ච ආපෝ ධාතුව වතුර වගේ නිකන් තියන්නේ. ඒක ඇහි වතුර වඩපත් කරනවා. ඇස් වතුර. ගෙනිච්ච පඩවි ධාතුව ඇස් මාංශේ වඩපත් කරනවා. ගෙනිච්ච අදපු තේජෝ ධාතුව ඇහි උෂ්ණත්වයේ වඩපත් කරනවා. ඒතර වායෝ ධාතුව ඇහැ ජලනය කරන වායු බවටපත් කරනවා. ඔන්න ඔය ආකාරයෙන් ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඩවි ධාතුවයි කියන මේවා කර්මජ තේජෝ ධාතුවෙන් පස්වල හද අවශ්‍ය කරන දාන්න අරගෙන. කර්මජ බලයෙන් හදගත ජීවිත රූපයෙන් ශක්තිය නිපදවනවා. ඒකෙන් කරා වූ ඒ හතරේ යම් හැඩගැස්මක් තියෙනවා හැඩගැස්ම හැදුනේ කියලා කියනවා ඇහැ කියලා. මෙන්න දැනගන්නවා ඇහැ කියන්නේ එකක් නෙමෙයි. සදාතනික වස්තුවක් නෙමෙයි. මෙන්න මේ හේතු නිසා සකස් වෙච්ච දෙයක් සංකතයක්. මේක හේතු බල සහිතයි. නිකන් එහාට ගන්න. පටිච්චසමුප්පාදයි. එහෙනම් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකින් යමක් සකස් වුණා. ඒක ක්ෂය ධර්මයක්. ඒක ගෙවිලා. කොයි ධර්මයක් වැදගත්ද? මෙන්න ඇහැ ගැන දකින්න කිව්වා මෙන්න මේ විදිහට. ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි ක්ෂය ධර්මයි වය ධර්මයි. එයා මේ ඇහැ කියලා අපි ඒක මම මගේ එක කියලා ගත්තා. ඒක මගේ අදහසක් යුක්තියක් විතරයි. මේක හේතු බලය. මේක ක්ෂය වෙලා යනවා වෙලා. හරයක් ඇති එකක් එහෙම ඇහැ කියලා දිනනවා. නැහැ කියලා හරයක් නන්නේ සාර ධර්මයක්. සංකතයක් තියෙන සකස් වෙච්ච එකක්. පටිච්චසමුප්පන්නවත් හේතු බල ධර්මයකින් කැමැත්තේ බැඳිලා අවිජ්ජාත්මක සාධක වැඩ පිළිවෙල නිස්පාදනයේ ශක්තියකින් ක්‍රියාත්මක කරලා ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි යම් සමෝවායයන්ට හැදගස්සලා ඒකේ නිර්මාණය කරලා හැකියලා එකක්. ඒක තමයි අපි මේ ඇහැ කියන්නේ. ඒක මගේ ඇහැ කියන්නේ බොරුවනේ. මගේ ඇහැ කියවර මගේ වෙනවා. පවතිනවා. නෑ ක්ෂය වෙනවා. වැය වෙනවා. මෙන්න මේ නිස්සාර වස්තුවක් අරගත්තා මගේ වැඩේ. උපකාර ඒක උපකාරයි. රද මේ ගත්තේ. මනවඩන රූපයක් කියනවා හැඟීම ආවේ. ඕන් ඇහැ කියන උපකාරය. ඒක ඒක හැකියම. මේ ගෝචර වෙච්ච රූපේ මොනවද කියලා තියෙන්නේ? ඒකත් ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන මේ ධාතු හතරෙන්ම සකස් වෙලා මේ ඇහැ හැදුනා වගේම තමයි රූපය හැදිලා තියෙන්නේ. නෑ ඇති ආකාරයෙන් පෙන්ුණාට ඒක යථාර්ථය මොකක්ද? මේ ධාතු හතරක යම් සමவாயකින් ගත හැඩතලයක් හැදිලා ඉතින් ඇතිසේ පෙනෙන. මේක සංකතයි. ඒවා සකස් වෙන්න ගියා. තිබිච්ච එකක් හදාගෙන ගියා. ඒකත් හේතුඵල සහිතයි. පරිජ්ජම උපාය. හටගත්තේ ක්ෂේමලා යනවා වැය වෙලා යනවා. එහෙනම් ඒක සංකතයි පටිච්චසමුප්පන්නයි ක්ෂේ ධර්මයි වය ධර්මයි. නැයික හරියු. ඒක බලමු ඇහි හරියු. මේකයි ඒකයි දැකලා වෙලා දැන් ඔකට කැමැත්තෙන් බැඳුනා. මොකටද කැමැත්තෙන් බැඳුනේ? මගේ තියෙන මුලාවෙන් බැඳුනා. කියන මෝලකමට කියන මුලාවට මම වටිනා දෙයක් කියලා අල්ලගත්තා. හිත පහල කරගන්න. කැමැත්තා. පටිච්ච වුණා. කැමැත්තෙන් බැඳුණා. කැමැත්තෙන් බැඳිච්ච හේතුව නිසා නේද මට මේ ස්පර්ශයක් ආවේ. අනික නිකන් ස්පර්ශයක් නෙමෙයි සංස්පර්ශයක්. අවිද්‍යාව නිසා හටගත් අවිද්‍යාව සහගත ස්පර්ශයක කියනවා චක්කු සංපස්සය. අනිත් සංස්පර්ශයෙන් ජනිත වුණා වේදනාවක් සංපස්සජා වේදනාවක්. මේ වේදනාවේ අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව සහගත විඳනයක් හටගත්ත දැනීමක්. නිකම්ම දැනීමක්. අන්නේ දැනීම මට වැටහුණා. හරි මනවල එක. හරි හොඳයි. දසන රූපයක්, ආස්වාද රූපයක්. අදහස දුන්නා රූපය. මෙන්න බලාගෙන යනකොට කොයි ඒක පාරක් මේ කියවන බැරි දුපාර ගහනකම් මේ භාවනාව තේරෙන්නේ නැහැ. මෙන්න භාවනාව. නිවන් දකින භාවනාව මේක. ඉතින් ඒක බලනකොට හේනි. වැඩකට නැති අනාථ ඇහැකි. වැඩකට නැති අනාථ වස්තුවක් දැකලා මුලාව නිසා කැමැත්තකින් බැඳිලා ඒකෙන් ඒක ඒ මුලා පාගෙන ස්පර්ශයක් ලබන. ඒ මුලා ස්පර්ශයෙන් ලැබුණා වූ වේදනාවක් ඇති කරගෙන. ඒකේ බැඳුනක් හරි වටනවා කියන්නේ. එහෙනම් මම මේ මනවන්න රූපේ කියලා ආස්වාද විදි ලෝකෙන්නේ. මොකක්ද නහාවේ? නෑ ඒ ඒ වේදනාව පවතිනවා. දැන් චක්කු සංස්පර්ශයක් කිය කිය නම් ඒකත් හටගත්තම ගෙවිල යනවා. ඒකත් අපි සංගතයි පරිසම්පන්නයි කියලා ධර්මයි වයිලා. චක්කු සංස්පර්ශය ජනිත වුණු මේ ප්‍රියයි මනාපයි වේදනාවත් හටගත්තම විපරිණාමයට පත් වෙලා වෙන පිළිගන්න. ඒකත් ගෙවිල යනවා. ඉතුරු වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් මනවලපුව දැක්කා නම් ඒවට වෙලා තියෙන ඉතුරු ටික. දැන් මේ පීඩනයකට වෙලා තියෙන ඉතුරු ටික. ওই જાතියේ කතාවකින් මතුවට ඉබඳු වන්නාව සම්පස්සය වේදනාව පහල කළා නම් පියයි කියලා. ඒකට හින්ද වෙන්නේ තේ ටික. වෙන ඔය කොමන ආකාර. මෙන්න බලන්න. දැන් ඔය ඉතුරු හැගෙන. ඇහි රූපේ දැක්කහම ගැටීමක් ආවන නේද ඉතුරු බලන්න. ඒක සාමාන්‍ය මට්ටමින් ඇලීම් ගැටීම් දෙකේ මැදතරකින් අත් කරන ඒක ඔය විදිහට බලන්න. මෙහෙම බලනකොට ඇලෙන හිතක් තිබුණනම් ඇලෙන හිත හටගන්නේ නැතුව යන හේතු පිළිලා යන ගැටීමක් එහෙන් හටගත්තා නම් ගැටීමේ හිත නැතිවිලා යන මුලාවෙන් ඒක උපේක්ෂාවෙන් ගත්තා නම් ඒකත් නැතිවිලා යන අවිද්‍යාවත් ඉවරයි දැන් බැලීම නිසා හටගත්ත ඇලීමයි ගැටීමයි මුලාවයි තුනම නැතිලා ගියාම අන්න ආර්ය මාර්ගයේ සතර සතිපට්ඨානෙත් වෙලා හත්බොජ්ජ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් වෙලා හත්බොජ්ජ ගත්තා නිවන් දැකලා ඉවරයි ඔන්න එහෙන් නිවන් දකින්න දැන් භාවනාව හැබැයි ඔළු කපන වැඩ මෙච්චර කාල සංසාරේ කෑදරකමට කාගෙන ආව ලස්සන රූපවලින් කයින් කරන් දියව අමාරුයි. එක දිනක ඉඳලා බාවන් කුස්මාදිරි කිව්වේ. ඒක හරියට. හැබැයි ඕක අමාරුයි. නිවන් දකින්න මග අමාරුයි. ඒක උඩු කපන එක. හැබැයි ඇත් දෙක පියාගෙන එරමිනිය කොටාගෙන උඩ රඳිනවා පල්ලෙහාට යවනවා. හරි ගියේ. පැයක් වුණා දෙකක් වුණා. ඔයාලා කොච්චර වුණා? මට පැය තුනක් ඉච්චිලා. එහෙනම් ඔයා උගත් දිනේ ඉන්නේ බාවල. ඒ දියුණු. මොකක්ද දියුණු? භාවනාව අහලකෝ දැකලා නිවන් දකින්න. අන බුදු පියාණන් වහන්සේ දේශනා කළ තරම වැහිලා කිව්වොත් නෝකයි. භාවනා වැහිලා කිව්වේ ඕකයි. ආ අර ගන්න ඕනේ විවෘත කර ගන්න. තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ වැතුණී නොම බබලයි. විවෘත වූයේ බබලයි. බබලනවා කියන්නේ ධානයක් ලැබෙන මාර්ග බලපෑම. වැවුණොත් ওই දෙකම. උදේ ඉඳන් රැය වෙනකම් හතිනවා, රැය ඉඳන් හතිනවා, කාලි ගෙවනවා, නැරෙනවා. වැහිලා. ඔය ප්‍රතිවලින් නෙවෙයි. එහෙනම් අන්න භාවනාව දැනගන්න. ඔතන හතරවල් පටාණයක් තියෙනවා. ඔය එහෙන් බලන හතර හතර පටාණි ඔතන තියෙනවා. ඇහැ නිසා හට ගන්නා හතර හතර පටාණි ඔතන උපදිනවා. මොකද උපදින්නේ? ඇහැ නිසා බලපු ඉන්ද්‍රිය භාවනාව දැන් අපි කළා. ඉන්ද්‍රිය භාවනාව වටකොට ඇහැ නිසා යම් අසංවරයක් තිබුණා දැන් අසංවරිය නැති වෙනවා. දැන් බැලුවට ඉස්සර වගේ නෑ. ඇහෙන් අසංවර වෙන්නේ. සංවරත් තියෙනවා. විචක්කේ පහළ වෙනවා. ත්‍රිවිධ විචක්කේ. ওই විදිහට ඇහෙන් යමක් දැකලා ඇහි යම් බැලුවේදී එහෙම දැනගත්තා. ওই සඳහාම මොනව කරන්නේ? ඒ පස්සේ දුවන්න. අල්ලගෙන ඉවින්න. මොනව කරන්නේ? කය ක්‍රියා කරවන්න ඕනේ නැහැ. හරි ලස්සනයි ඔයා. වචන ක්‍රියා කරවන්න ඕනේ. හිතේ තියාගෙන ඉඳන් රඟපපා ඉන්න ඕනේ. එහෙනම් හිතවිලිත් ඉවරයි, ක්‍රියාවත් ඉවරයි, වචනත් ඉවරයි, ආසාවෙන් කරන ඔක්කොම ඉවරයි. චන්දරාගින් කරන්න ආව ක්‍රියාවත් ඉවරනම් ඉවරයි. කතාවත් ඉවරනම් ඉවරයි, හිතවිලත් ඉවරනම් ඉවරයි. චන්දරාගේ දුර වෙලා ගියාද තෘෂ්ණාව දුරුණා, තණ්හා කෙවෙ නිබ්බාන. අනිවාර්යයි. ඕක ඇහෙන් නිවන් දකින්නේ. ඇහෙන් රූපයක් බලලා ලස්සනයි කියලා ගන්න නැතුව කැතයි කියලා ගැටෙන්නේ නැතුව ඒකේ මධ්‍යස්ථයි උපේක්ෂා සාමාන්‍යයක් එක්කත් එහෙම ඉන්නේ නැතුව ඒකේ ඇත්ත ඇති ආකාරයෙන් දැකලා තමන්ට කරන් තියෙන භාවනාව කරපුවාම ඉතුරු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල නිවන් දකින්න. ඒ බෝධිපාක්ෂික ධර්ම මොනවයි කියන්නේ දැනගෙන ඉන්න ඕනේ. මුල දැනගත්තාම අගහදී. ඒක ලැබෙන එක. ලැබෙන්නේ කඩපාඩම් කරගෙන පොතේ තියෙන අර පද ටික කඩපාඩම් කරගෙන මම සත්‍විස් පෝජිපාක්ෂිය ධර්මෝ දාන. ඕක දකින්න උඹලා නිවන් දකින්න හදාන කියලා අහන. ඔය කියන්න තියෙන. ගහට සාතු කරනකොට කන වැඩෙන හැටි මම දැනගත්තේ නැතුවනේ වැඩෙන්නේ ධර්මයෙන් නුවයි. කොළ එනකොට අතුලිගිලි එනකොට එන්නේ ඒ ධර්මයට අනුවයි. මලේ හැටි දැනගෙන හිටියේ නැතත් සාතුව මම කළා නම් ඒ ගහ හිටවලා. මලේ එන්නේ නියම විදිහටමයි. ඒක එනවා. ගෙඩිය හැදෙනවා හැඩේ එනවා පාට එනවා රහ එනවා ඔක්කොම ඉදිරි ගෙඩිය පරිදා. ඒක දැනගෙන හිටියත් එකයි නැතත්. අපි දැනගන්න ඕනේ හරියට සාතු කරගන්න. ගහ වැටිලා මල් පල දාන සාතු කරගන්න. ගහ වැටීමත් මල් පල දැරීමත් ඔක්කොම මේ ආකාරය. දැන් බුදුරණන් දේශනා කරනවා. යම් සමාධියක් අද කඳ කියලා හිතාගන්න. යම් ප්‍රඥාවක් අද මල් පල කියලා හිතාගන්න. එන සමාධියට ප්‍රඥාවට කරන්න දෙයක් නැහැ. ගොවියට කඳ ගැනවත් මල් පල ගැනවත් 아무තේ හිතන්න දෙයක්. ගොවියට කරන්න තියෙන එකම දේ සාතුව විතරයි. සාතුව හරියට ගලා නම් කඳත් හම්බ වෙනවා වල්පලත් හම්බ වෙනවා. ඒ වගේ මේ සීලණය කිරීම හේවත් ආර්ය මාර්ගයේ ආර්ය භාවනාව හරියට කළා. සමාධියයි ප්‍රඥාවයි දෙක අපේ කියන දැන ඒකාන්තයෙන් ලැබෙන. ලැබුණාට පස්සේ ලැබුණ බව දැනගන්න. හැටි දැනගන්න. කාගේවත් අහන්න දෙයක්. සමාධිය හැටි කොහොමද කියලා කාගේවත් අහන්න පුතියක්. ප්‍රඥාවේ අවබෝධය කියන එක මොකද්ද කියලා කාගේවත් අහන්න පුතියක්. හැබැයි දැනගන්න ඕනේ මොකද්ද අහලා දැනගන්න තියෙන්නේ. මූලික භාවනාවක් ඉන්ද්‍රිය භාවනාවක්. මෙන්න භාවනාවක්. සමතය උතන තියෙනවා විදර්ශනාවත් උතන තියෙනවා. සමත විදර්ශනා අහක් වෙලා වෙනම නිවන් දකින්නේ. සමත විදර්ශනා යුගනත් දෙක සමානව වෙලිච්චේලාට නිවන් අවබෝධ වෙයි. එහෙනම් ආර්ය මාර්ගයේ තුල සමත විදර්ශනා සියල්ලෙම පූර්ණයි. අමුතියේ සමතයක් වඩලා අමුතියේ විදර්ශනාවක් කරන්නේ එහෙම එකක් නෙවෙයි. සමත විදර්ශනා යුගනත්ව වෙන්නේ. අපි ඇහැ ගැන විවි තව ටිකක් සුද්ධ වෙන්න ඕන නිසා කන ගැනයි දිව ගැනයි අපි ওই ටික ගැන ඊළඟට ගමු. ඉන්ද්‍රිය භාවනාවක් ක්‍රියේට් වෙන නිසා හොඳට තේරුම් ගන්න ඕන නිසා අපි ටිකක් පසු සාකච්ඡා කරමු. දැන් දවල් පිට පුජෝපාර දාන මානාදී කටයුතු ඉවර කරලා අපි සාකච්ඡා කරන කාලයක් සම්පූර්ණ කරගන්නවා. අපි ඉන්ද්‍රිය භාවනාවෙන් ඇස පිළිබඳව ඉන්ද්‍රිය භාවනාව කරන හැටි දැන් ඒක විග්‍රහ කළා. දැන් ඒ වගේම අපි බලන්න ඕනේ කන පිළිබඳව. ඉන්ද්‍රිය භාවනාව මොකක්ද? මේක තමයි බෞද්ධ භාවනාව. නිවන් දකින්න භාවනාව. සමල විදර්ශනා දෙක වැඩෙන භාවනාව. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කනින් ශබ්දයක් අහනකොට ශබ්දයක් කනට ඇහෙනකොට සමහර ශබ්ද මිහිරි සමහර ශබ්ද අමිහිරි සමහර ශබ්ද මිහිරි අමිහිරි දෙකේම නැති සාමාන්‍ය මධ්‍යස්ථ වෙනවා. ඔය කියන කාරණා තුනක කන්ට සත්‍ය ඇහෙනකොට ඇති වෙනවා සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ථ වේදනාවක්. මෙන්න මේ වෙලාවේදී සාමාන්‍ය මිනිසයා මේවා ඇලිලා මුලාවටපත් වෙනවා. දැන් බෞද්ධයෙක් වශයෙන් මේ ඉන්ද්‍රිය භාවනාව වඩන කෙනා මේ විලාසෙ පොඩ්ඩක් ඉවසන්න. ඉවසලා කල්පනා කරන්න ඕනේ බලන්න ඕනේ. ඉවසනවයි කියන්නේ නිවනෙන් මෙපිට මෙපිට මට මේ ලෝකේ දැනසීමක් නැහැ කියන එක මම විශ්වාස කරනවා. යථාර්ථය ඒකයි. මම මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අත්දකින්න තුරු ශ්‍රද්ධාවෙන් අදහන. එතනයි. එහෙනම් බුදුරජාන් වහන්සේ ඒකේ ඉතේ බව දැනගන්න අත්දැකීම ලබන්න. ක්‍රමයක් කියartifactId අපි. ඒ ක්‍රමයේ අනුගමනය කරන්න. දැන් බලන්න හිතුවා. ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව. ඒ සද්දේ පිළිබඳව මෙහෙම හිතා. දැන් මේ මිහිරියාවක් මට දැනෙනවා. මේ සද්දේ. දැන් මිහිරියක් අගත්තා එහෙම බලනවා ඉතින්. මේ මිහිරියාව දැනනකොට ඒ ප්‍රියමනාප්පකුත් දැනෙනවා. ඒක දැනීමේ ස්වභාවය. මේකට තමයි මේ ඉච්ඡර කල්ලි මිහිරි හඬට ආස්වාදයට ප්‍රිය කරන්නේ. නමුත් දැන් මම මේ හඬපස්සේ ප්‍රිය කරන පංචකාමයේ පස්සේ ප්‍රිය කරන යන පැත්තේ නෙමෙයි යන්න හදන්නේ. මේකේ මිදිලා යථාර්ථය. නේද නිවන. එහෙනම් ඒ නිවන ලබා ගන්න මම මේ පිළිබඳ කොහොමද මෙනෙහි කරන්න ඕනේ කියලා බලන්න කියලා. කොහොමද බලන්න කිව්වේ? ওই සද්ද පහළ වෙච්ච හැටි බලන්න. ওই සද්ද පහළ වෙන්න අවශ්‍ය කරන උපකරණ ටික මොනවද ඕනේ වුනේ බලන්න. මේ මිහිරි ශබ්දය ලබා ගැනීම. කන නැමැති උපකරණය ඕනේ. ඒ කන කරා ගෝචර වෙච්ච ශබ්දේ නැමැති උපකරණයක් ඕනේ. කනයි ශබ්දයයි නිසා මේ දෙකෙන් සෝතංච පටිච්ච සද්දේච උප්පච්චති සෝත විඥාන. අනේ සෝත විඥානේ පහළ. මේ සෝතංච අනේ එකත් අර වගේ දැනගන්න ඕනේ. කන වෙනයි කන පිළිබඳ හිත වෙනවා. මට කනක් තියෙනවා. දෘෂ්ටියෙන් ගන්නවා ද්‍රව්‍ය වස්තුවක් ඇටි එකක් ඇටි ආකාරයෙන්. මේ ලෝක සත්‍යය ගන්නවා. සද්දේ කියලා දෙයක් තියෙනවා. ඒකත් සාමූහිකයේ එකක් කරලා ගන්න. වෙන් කරලා බලලා එකාකාරව පේන්නේ මායාව කියලා දකින්නද? සද්දේ නැමති එකක් ගැන තීරණය කරලා. ඒ කනට සද්දයක් ආවනේ කියලා ගන්න. කන කියන හිතක් තියෙනවා සද්දේ කියන හිතක්. මේකට කැමැත් කැමැත්තෙන් බැඳෙනවා පරිච්ඡේද වෙනවා. අර කන පිළිබඳව හිතවි. ශබ්දේ පිළිබඳව හිතවි. කැමැත්තෙන් බැඳුලා. සෝතංච පටිච්ච සද්දේච කියන කාරණේ හිතේ. අන්නේ හේතුයේ ප්‍රතිඵලයක් වශයෙන් උපදිනා සෝත විඥාන. අහන බලාපොරොත්තුවක් හදගන්න. ඊරිහල එනකොට ඊරියන් අහගෙන අහින්න බලාපොරොත්තු. මෙන්න මේ බලාපොරොත්තු වල කියන සෝත විඥාන. හඬ දැනීම නෙමෙයි සෝත විඥාන. දැනුණ හඬ පිළිබඳව අවිද්‍යාවෙන් බැහැගත්ත බලාපොරොත්තු. මෙන්න විඥාන. අහන අහන අහන ආසාව නෙමෙයි අහන බලාපොරොත්තු. මෙන්න මේ හේතු කොටගෙන. ඒ කනක් දෘෂ්ටිගතව ගත්ත කනක්. දෘෂ්ටියෙන් පැහැගත්ත නිගමනයෙන් ගත්ත සත්‍යය. ඒකෙන් ගත්ත දෘෂ්ටිගත නිගමනයෙන් ඇදගත්ත බලාපොරොත්තුවක් ඇති කෙනෙක් අහන බලාපොරොත්තුව. ওই ටික නිසා හටගත්ත ඊළඟ අවස්ථාවක්. මෙන්න මේකෙන් හටගන්නවා ඕත සංපත්තිය. ඉස්පර්ශයේ නෙමෙයි ඕත ඉස්පර්ශයේ නෙමෙයි හටගන්න සංස්පර්ශය. ඉස්පර්ශයේ වෙනයි සංස්පර්ශයේ වෙනයි. සංස්පර්ශය කියන්නේ හේතුව. අර විදිහේ දෘෂ්ටියකින් බැහැගෙන මේ මිහිරියාව ස්පර්ශ කරන ස්ථානය අරගෙන හිතෙන් ස්පර්ශ කරනවා. මේ අවිද්‍යාව සහගත දුක්නා සහගත ස්පර්ශය බවට පත් කරගන්නවා. මෙන්න මේකට කියනවා සංසෝත සම්පස්ස. එහෙම මේ දෘෂ්ටියෙන් යුක්ත සෝත සංස්පර්ශය ගන්නකොට ඒකේ ඇලීම් සහගත විඳනයක් හටගන්නවා. ඒ විඳිනේ ඇලෙනවා, ඇලුම් කරනවා. මෙන්න මේක සංපස්සජා වේදනා. සෝත සංපස්සජා වේදනායි කියන හටගන්නවා. මෙන්න මේ වේදනාව තමයි මේ මට මේ දැනෙන්නේ. මේ වියාවේ දැන් මම මේ ගැන හරියට නොහිතුවා. මට කවදාවත් මේකෙ මිදෙන්නේ. ඒකේ නැතිව. දැන් ඊන බුදුරජාණන් වහන්සේ මේකෙ මිදෙන්න බල භාවනාවක් කියන්නේ. මොකද භාවනාව? ඔය සඳහා ගත්ත ඔය කාරණා ටික. නෑ සෝත සම්පස්සජා වේදනාව හට ගැනීමට අවශ්‍ය කරන කාරණා ටික විමර්ශනය කළ බලන්න. විදර්ශනය කළ බලන්න. ඉතින් යථාර්ථය බලන්න. එහෙනම් මේ සඳහා මට කනෝව නැවුණා. සබ්ජේ ගත්තා. අනයි සබ්ජේ ටික ඉඳ බැඳ ගත්තා. බඩගිනි ක්‍රියාකාරී දෘෂ්ටි ස්පර්ශයක් ගත්තා. ඒ කියන කාරණා නිසා මේ වේදනාව හටගත්තා. මේ විඳිනේ හටගත්තා. දැන් මේ විඳිනේ නැමැති ප්‍රතිඵලය හටගත්තා. අවශ්‍ය වුණේ මොකක්ද? කන අවශ්‍ය වුණා. ශබ්දය අවශ්‍ය වුණා. කනයි ශබ්දයයි දෙකේ බැඳීම නිසා හටගත්ත සෝත විඥානය අවශ්‍ය වුණා. මේ සෝත විඥානේ මොදයිපක් වටනාදියා කියලා ගහපු අරකට සෝත ස්පර්ශය අවශ්‍ය වෙනවා. මෙන්න මේ කාරණා හතරෙන් තමයි මේ සෝත ස්පර්ශයෙන් හටගත්ත දැනෙන වේදනාව හටගන්නේ. දැන් බලන්න කියලා පේනවා මේ කන කියන්නේ මොකක්ද? කොහොමද ඔබ හැදුවේ? එතකොට මේ කන කියන එක කොහොමද හැදුවේ? ඔබ බලන්න. බලනකොට මොකද වෙන්නේ? අපි දැනගන්නන්නේ කන හැදි කියලා. බැලුවේ නැත්නම් කන කන කියලා ගන්නවා අන්ට. හැදිච්ච හැටි දකින්න. ඒක තමයි ලෝක සත්‍යය මුලාටපත් වෙලා තියෙන දේ. ධාතු වනසිකාරය ඔතන කරන්න කියලා. ඉන් ධාතු මනසිකාර කරනවා. ඔය ධාතු මනසිකාරේ භාවනාව. මොනවා මේ කය හැදිලා තියෙන ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන මේ ධාතු හතර එකතු වෙනවා. මේ ධාතු හතර නිකන් ඉදිරියට වෙන්නේ නැහැ. ශක්තියක් අවශ්‍යයි. මේ ශක්තියෙන් තමයි මේක එකතු කරන්නේ. මේ ශක්තිය මොකද? අපි අතුරු කරන්නේ කර්ම ශක්තිය. ඉර භවයේ පටන්ගෙන කණ පැවැත්ීමේ බලාපොරොත්තු. හටගත් ශක්තිය. ඊබඳු කණක් නිෂ්පාදනය කරන ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක නම් ලෝකෙ උදින ජීවිත රූපයක අනුව. ඒක අර ජීවත් කරනවා. කන පවත් කරනවා. දැන් මෙන්න මේ කන පවත් ගන්න හදාගත්තා. ඒක මොකද කරන්නේ? අපි කන බොන ආහාරය තිබෙන්නා වූ රසය තියෙන්නේ. අර පටවි ධාතුවයි, ආපෝ ධාතුවයි, ඒ වගේම තීජෝ ධාතු හත් කරලා දෙනවා ඒවෙන් හදලා. ඒ තීජෝ ධාතුවයි, ඒවා එහා රෙහාට හැරි කරන්නේ වායෝ ධාතුව. ඔන්න ඔය ධාතු හතරේ ක්‍රියාත්මක වෙන ශක්තියට ගෝචෙලා ක්‍රියාත්මක වීම නිසා අපිට තිබිච්ච කන වෙනකොට දවස් ගානේ ලියල ලියල හැදි හැදි කනක් හරි. මෙන්න මේ කන. දැන් ගිය මාසේ තිබිච්ච කන නෙමෙයි මේ තියෙන්නේ. අපි නමුත් අපි හිතන්නේ ඒක තියෙන්නේ. ගිය මාසේ තිබිච්ච කන හැදෙන්න. තිබිච්ච රස ධාතුව ඒ ඉලක්කෙට වෙයිලා ඉන්නේ. ඒ ගිය මාසේ අද දෙක කෑවෙන්නේ නැහැ අපි මැරිලා. කනකුන්නේ. නෑ කන ජීවත් වෙන ඔකෙන්. අයි මාසයක් තුල කාපු. මේ ටිකෙන් තමයි ජීවත් වෙන්නේ. එතකොට මෙන්න මේකදී අපි දැනගන්න ඕනේ. ඕකදී අපි දැනගන්න ඕනේ මේ කන සකස් වෙන්නේ මේ ආපෝ ධාතුවයි, නීඩෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි කියන්නේ. මෙන්න මේ ධාතු හතරේ එදිච්ච හැටි. මේ කර්ම ශක්තියේ ක්‍රියාවලියට ගෝචර වෙනවා. මේ කන බොන ආහාරයේ ওই ධාතු හතරේ ශක්තිය ඇදලා. කන කරා ලී ධාතුව ඇතුළු කරන ගිනිහිල්ල. ඒකෙන් හට ගන්නවා අවශ්‍ය දෙයට අවශ්‍ය කරන්නා වූ සෛල නිවදොමි කරන නිර්මාණය නිසා මේ පණ විශේෂ පවතින නිරුබදිත. ඊළඟ මේ පණ හැදෙන දේ හට ගන්න දේ. මේක සදාත්මික වස්තුවක් නෙමෙයි. අන සංකතයක් නිරෝධය. අන සංකතය. සකස් වීමයි. මේ පරිත්ත සමුප්පන්න. කැමැත්තට වැඳීම නිසා මේක පහළ වෙන්නේ. පෙර භවයේදී කනපවත්තන කැමැත්තට බැඳිලා හිටපු නිසා. ඒ කැමේ ඒ කැමේ කැමැත්තට බැඳීම අවිද්‍යාව කුස්නාව සමග ඉඳලා ඒක තමයි විවර කරලා නැති නිසා. තවත් කැමැති. මේ පෙරබයි කැමැත්තේ විභාගේ දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අකමැති වුණා කරා දෙයක් නැහැ පෙරබයි විභාගේ මැරෙනකන් ක්‍රියාත්මක. ඉන්න පරිච්ඡේදෝපාය. දැන් සංකතය කන සංකතය කියන්නේ මොකද කියලා දන්නවා පරිච්ඡේදෝපාන්නයි කියන්නේ මොකද කියලා දන්නවා. දැන් සංකත වශයෙන් පරිච්ඡේදෝපාන්න වශයෙන් කණේ යමක් පහළ වුණා. ඒ කාර්යයේ ක්ෂය වෙලා. ඒක පොතින්නේ කවදාවත්. ඊළඟ වැය වෙලා යනවා කන මැරිලා යනවා. දැන් මේ කණේ හැටිය විතරයි. මේක මොහොතක් පාසා විපරණාමයටපත් වෙලා මේ ඒ වෙලා යනකොට. මේකට මගේ කන මගේ කන කියලා කොච්චර කිව්වා. මේක පවත්තන්න කාටවත් ඒක වෙනස් වීම නා බලකටත් ඒක හැදෙන යම් කතාවක් තියෙනවනේ ඒ කතාවෙන් මේක හැදෙනවා නිසා. මගේ කන කිව්වල හැදෙන්නේ. එහෙනම් මේක දිහා අපි එකක් දැනගන්න. මේක ෂේ වෙලා යනවා වැය වෙලා යනවා. එහෙනම් මේකේ ධර්මතාවයේ ගෝචර වෙච්ච හේතුඵල කතාවක් මිසක් මම කිව්වට පවතින හෝ වැඩෙන හෝ නැති වෙන හෝ එකක් මගේ කිව්වට පවතින හෝ වැඩෙන හෝ නැති වෙන එකක් ඒකේ උරුමී ධර්මතාවය තමයි නේද ධර්මතාවයට උරුම ක්‍රියාත්මක වෙන එකක් මම බොරුයි කියවාසිකමක් කියනවා මිසක් මයි කන කියන්නේ කොහොමද මොනයි කියවාසික වෙච්ච මම මේකට මගේ කන කියන්නේ ඒක මම හිතා ඉන්නවා මිසක් මගේ කන කිව්වට කවදාවත් මට ඔය හැටියට පවතින්නේ ඒක උපන් ධර්මතාවයක් නැත්නම් මේ ධර්මතාවයේ ඕන හැටි ටික පැහැදිලිලා විනාශෙලා යනවා මිසක්. වැඩෙනවා නම් වැඩෙනවා. බැහැරෙනවා නම් බැහැරෙනවා. වෙනසෙනවා නම් වෙනසෙනවා මිසක්. මම කොච්චර වෙනවා මේක ඇහෙන්න ඇහෙන්න වේවා කිව්වත් හරියන්නේ. මේ කාර්ය මොකද නිරුපතිත්ව භවදීවා කියලා හරියන්නේ. දැන් මෙන්න මෙහෙම දීගෙන නිදීම අනාථ වස්තුවක් නේද මගේ ජීවිතේ මම මේ දකලාගෙන මේක ප්‍රයෝජන ගන්න යා. මගේ කන කි. මෙන්න මෙහෙම කන ගැන හිතන කියලා කියනවා. ඊට පස්සේ කන්ට ගෝචරයේ සද්දේ මොකද හදාගන්නේ. මේකත් කවදාවත් අහම්බෙන් හදගත් එකක්. ඒක පිළිකා ආගමික පටිගත කරපු එකක් ඒක උලක් ඉතාලියෙන් කිවිනවා මොනවාම හරි කමක් නැහැ බාහිරින් ඉන්නා වූ සකස් වෙච්ච දෙයක් සකස් වුණේ නැත්නම් සත්‍යයක් වෙන්නේ නැහැ සංගීත වාණ්ඩයේ සත්‍යයක් සංගීත වාණ්ඩය හදපු එක හදපු සංගීත වාණ්ඩය නිකන් හද වෙන්නේ පුරුෂ වීර්යයක් කියලා ඒ ඒ පිළිබඳ දක්ව පුද්ගලයේ වාදනා කිරීමේ ක්‍රියාවලිය කරලා ඒකේ නිෂ්පාදනය වෙච්ච සංකතය අනසකස් වෙනවා නැකල ඒක සබ්දේ සංකතයි. මේකත් හේතු බල ධර්මය. නිකන් හම්බෙච්ච එකක් නෙවෙයි. මේ හදීමේ ක්‍රියාත්මක කිරීමේ හේතිය ඵලයක් වශයෙන් මතු වෙච්ච එකක් නිසා. පටිච්ච සමුප්පාද. මේ සබ්දයක් හටගත්තා නම් ඒකාන්තයෙන් දෙවිලා. ඒක වලක්ක ගන්න බැහැ කියලා. ඇවුණා කිව්ලා. ඇවුණා කිව්ලා. දැන් ඡේ ධර්මයක් වයි ධර්මයක්. ඉතින් ඒකට මම මගේ කිව්වා. ඒ සත්‍ය මම කිව්වත් ඒ සත්‍ය මගේ කිව්වත් මට ඕන විදිහට පවත්වන්න ලැබුවත් මේකක්වත් හරියන්නේ එහෙනම් මට ඕන හැටියට කරන්න බැරි එකක්. මගේ කී කිය බොරුවට ඉන්නවා. ඒ හදි කවදාත් මට වසකව පවතින එකක් නෙවෙයි. එනවා යනවා එනවා යනවා. කිවිද? මම කොච්චර කැමතිද කැමතිේ පවතින. අකමැති කියලා නෑ කියන්නේ. මේ හේතුඵල ධර්මයේ ස්වභාවය. මෙන්න සබ්දයේ ස්වභාවය මේකයි කියලා දැනගත්තාම සබ්දයක් සංකතයි පරිද්ධාම්පන්නයි කියලා ධර්මයක් වය ධර්මයක් මගේ කියලා ගන්න බුරුවක්. මගේ කියන මුලාවක් විතරයි. මෙන්න මේක විතර හිතන්න කියලා. විපත් එක. ඒ ආපු වෙලාවේ මේ විතර. කණයි සද්දය කියන මේ අනාද වස්තු දෙකක් විතර. ඒ දෙකට බැඳිලා. ඒ දෙක ඇතුළු කරලා. ඒ අනාද වස්තු දෙක ඇතුළු කිරීමෙන් හටගත් ඊළඟ ප්‍රතිඵලය තමයි තෝත විඤ්ඤාණය. ඔය අහන බලාපොරොත්තු. ආන බලාපොරොත්තුවක් මම නිස්පාදනය කරගත්ත මලී දින අවිද්‍යාව. මේ බලාපොරොත්තු නිස්පාදනය වුණි ඒ අවිද්‍යාවෙන් හටගත්තා. බලාපොරොත්තු දෙන්නේ තිබුණේ නැහැ. ආහන සිද්ධිය ආව ගාම යහන බලාපොරොත්තු වෙන හදේ. ආන්නේ කියන්නේ ඉන්න බලාපොරොත්තු වෙන දෙයක් අහන්න බලාපොරොත්තු දැන් සින්දු අහන්න දැන් සින්දු අහන්න බලාපොරොත්තු දැන් දැන් විනාඩි 5කට ඉස්සෙල්ලා මට සින්දු අහන්න බලාපොරොත්තු තිබුණේ නැහැ සංගීතය අහන්න බලාපොරොත්තු සංගීතය පටන් ගත්තා නම් ඒක සමන්ටි ගන්න වෙනයි අන්නේ විඥානයේ හේතුඵලය එහෙනම් විඥානයේ සංකත සකස් වෙච්ච එක ඒකත් පරිච්ඡ සමෝපයි ඒකේ බැඳිලා ඉතින් ඒ හේතුවේ උපන් එකක් මේ සත්‍ය අල්ලගන්න එහෙනම් ආපු සත්‍යයේ හේ ධර්මයක් හේ වෙලා යනවා වය ධර්මයක් වැය වෙලා යනවා මේක මම මේක මෙච්චර පවතිවා කියලා පවතින්නේ. මේක මේ මේ ආකාර හදින්නේ වාග්වල එහෙම වෙන්නේ. මේ මාතක නොවේ වාග්වල එහෙම වෙන්නේ. ඒකේ උන්නේ අර කණයි, සත්‍යයි, සෝත විඤ්ඤාණය. මේ ඒ තුනම සංකතයි පටිච්චසමුප්පන්නයි සේ ධර්ම වයද. මට ඕන විදිහට කිසිම පාලනයක් දුන්නේ නැහැ. එහෙනම් අනාථවක් මම කිව්වොත් ඒක මගේ කිව්වොත් මම මුලාවක් ගැන හිතලා ඉතින් ගත්ත නිගමන විතරයි. ඇත්තක් ඒක. එහෙනම් මොකද කියලා තියෙන්නේ? අනාථ අදහස් තුනක් මම ඇති කරේ දැන්. කන වගේ මට ඕන නැතිව පවත් ගන්න ඕනේ. ඒකෙන් මම ප්‍රයෝජන ගන්න ඕනේ. අනාථ වස්තුවක් අල්ලගන්න. මේ සත්‍යයත් මගේ මට ඕන විදිහට අහන්න ඕනේ, මට ඕන විදිහට පවත් ගන්න ඕනේ. අල්ලන්න බැරි සත්‍යයකට බැඳගත්තා කියන්නේ. ඒ කියන බලාපොරොත්තුවත් මගේ අහන බලාපොරොත්තුවත් මගේ මට ඕන විදිහට මගේ බලාපොරොත්තුව පවත් ගන්න ඕනේ, හතුරවන්න ඕනේ. බැරි දියක් අල්ලගත්තා. අල්ලගන්න බැරි දියක් අල්ලගත්ත කියලා අපි හිතුවා මිස අහුවෙලා. අහුවෙන්නේ නැති. මගේ කියලා මුලාවටපත් වෙච්ච මෙන්න මේ කාරණා තුනෙන් ගත්තා ශබ්ද විස්පර්ශය මගේ කියලා. ඒක මම අහන්න. තව තවත් ශ්‍රෝණී කරා. ශ්‍රෝණී විස්පර්ශය ගත්තා. ආසාසහගත හිතකින් ගත විස්පර්ශය නිසා ඒක සංස්පර්ශයක්. එහෙනම් ඔය කියන කාරණා තුනේ හටගත්තා වූ වැඩපිළිවෙල නිසා තමයි සංස්පර්ශය හටගත්තේ. මේ හටගත් සංස්පර්ශයේ ඒ හේතු ඵලයට අනුව වෙනවා මිසක්. ඒ හැම මෙහෙම ස්පර්ශ වේවා කියලා මම හිතුවල එහෙම වෙන්නේ. මෙහෙම ස්පර්ශ නොවේවා කියවට එහෙම නොවෙන්නේ. මෙතෙක් වේලා මේ ස්පර්ශේ පවතී වාගට එහෙම වෙන්නේ. මං මට ඕන හැටියට පවතින කොහොමවත් පවතින්නේ නැති එක. මම මුලානිගමනය කරගන්නවා. ඒ ශබ්ද සංස්පර්ශයේ මදි. ඒක මම. එයි මම පැවිදි. ඒක හොඳයි. බහැගත මුලානිගමන. එහෙනම් මගේ මේ නිගමන ඔක්කොම මුලාවක් නේ. ඇත්තක් නෙමෙයි. එහෙනම් ඒකෙන් ජනිත වන ප්‍රතිඵලය වන වේදනාවක් ඇත්නම් මෙන්න මේකනේ මේ සැප වේදනාව තියෙන්නේ. කාන්තාව මිහිරි සැප වේදනාව. එහෙනම් ඒ සැප වේදනාව මට ඕන හැටියට පවතින්නේ. මට ඕන වෙලාවක පවතින්නේ. ඒක හිත බලයන් උත්තර. ඒ හේතු රත් වල බලයක් වශයෙන් පවතිනවා ගෙවිලාට ගෙවෙන්නේ. මට ඕන වෙලාවට ගෙවෙන්නේ. මට ඕන විදිහට හඳුරවන්න. ආපහු හැටියට බලන්න. එහෙනම් ඒ බඳු වන්නාව මට අයිතිවාසිකම් කියන්න බොහොමවත් ක්‍රමයක් නැති. සම්පස්යෙන් ජනිත වුණු වේදනාවකට මම මගේ හිතේ ළඟයි. ඒක අර ගන්න ඕනේ බලා ගන්න ඕනේ මම පවත් ගන්න ඕනේ. පවත් ගන්න බැරි නිසා පවත් ගන්න ඕනේ. මගේ නොවන දේ මම කරගන්නවා. අද මම මේ කරන්නේ ඒකනේ. එහෙනම් මම මේක බැඳින්න තියා මට තියෙනවා. එහෙනම් මම බැඳින්නේ මොකේද බැඳිලා හදන්නේ මුලාව නිසා මේ ඔක්කොම බැඳිලා ඉන්නේ. මේ ඔක්කොම අල්ලගෙන ඉන්නේ උපාදානය කරගෙන මුලාව. ඔන්න කල කල පිළිබඳව සියල්ලම උපාදානය කරන්න හේතුනා මේ මායා මුලාවට. එහෙනම් මේ පස්සේ මම යනවා. වැඩක් ඇති මිහිරි ආස්වාද ශ්‍රවණ ආස්වාදය පස්සේ ඊට පස්සේ මම යනවා. සීතිලා. දැන් අර ඉතල වැරොටි පිටේ සීරි දැන් ගත්තා. ඉවසීමේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා බොහොම අමාරුවේ මෙල්ල කරගෙන මේ ගිහින්. ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ මොකද වෙන්නේ? ඇත්ත දැකනවා. කොච්චර වගේ විතරා 10000 කුණක් මේ සත්‍යයක් ආවා කිව්වා. කිසිම ගානක්. දැන් මොකද කරන්නේ? අනතරී කියන වෙලී කියන මිති කියන ගානක්. ඔන්න ධර්මය දැකලා නිවන් දැකගෙන හැටි ඉන්ද්‍රිය භාවනාව. කායික බණ ඉන්ද්‍රිය භාවනාව. දැයිටි ඔය දෙක ඉවහම හොඳට වැටි. දිවට එන රසය පිළිබඳව ඔහොම ලකුණු. දිව මොකද්ද රසය මොකද්ද? සංකතය පරිසම්පන්නයි තේ ධර්මයි වය ධර්මයි. ඒකනේ බෙදලා හදගන්න ජීවහා විඥානීය මොකද? ඒකත් තේ සංකතය පරිසම්පන්නයි තේ ධර්මයි වය ධර්මයි. ඒක මෙහාට ගන්න සංස්පර්ශයක් ඇද්ද ඒකත් සංකතය පරිසම්පන්නයි තේ ධර්මයි වය ධර්මයි. ඒ සංස්පර්ශයෙන් දැක්ුණා වූ රස වේදනාවක් ඇද්ද ඒකත් සංකතය පරිසම්පන්නයි තේ ධර්මයි වය ධර්මයි. මම කියන්නේ දෙයක් මගේ කියන්නේ දෙයක් කියලා නම් මුලාවකින් කියනවා මිසක් ඇත්තක් නන්නේ. ඔක මගේ කරන්නත් බෑ මම කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? ආවගියා ආවගියා අපි කැමැත්තක් අකමැත්තක් උත් බලන්නේ ආපු හැටි අපි ඒකනේ අපි නබන. දුබක්. සතේ හොයලා දුවනවා. අනන්ත අප්‍රමාණ සංකාරයේ රැවටිල්ල සතු වෙලා ඇත